මේ දසුත්තර සූත්‍රයේ පහේ පොතේ ඒ අභිඤ්ඤය අභිඤ්ඤය ධර්ම පහ මොනවද කියලා ප්‍රශ්නේ අහලා ඒකට පොදුවේ විමුක්ත ආයතන ශීර්ෂ පහ කියන පොදු මාතෘකාව දීලා උද්දේශයේ දීලා දැන් නිද්දේශ වතයෙන් මොකද්ද මේ විමුක්ත ආයතන පහ කියන එක මහා සාරිපුත්‍ර සාංශේ එක එක උගන්වනවා. ඉස්සල්ලාම ඇහුවේ පහින් පළවෙනි එක උනේ බණ අහනකොට. කවුරු හරි කියන බණක් අහනකොට හිතේ විමුක්තියක් පහළ වෙනවා. එහෙම නැත්නම් මේ රහත් නොවුනත් මේක කරදර නැති මාර්ගය කියලා හිතට සාන්තියක් එනවා. එහෙම නැත්නම් ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා බණ ඇහෙනකොටම. එහෙම නැත්නම් ඒ බණ කාට හරි දේශනා කරනකොට මට මෙහෙම වුණා මමත් මෙච්චර මෙච්චර කියලා කරලා තියෙන කෙනෙක් මට කවදාකවත් මෙහෙම එකක් හම්බුනේ නෑ ඒක නිසා මිනිහ ගොඩක් අහලා බලන්නකෝ කියලා දේශනා කරනකොටමත් ඒ අර තමන් අවබෝධ කරපු එකත් සම්බන්ධ කරගෙන දේශනා කරනවා නම් හුදු පොතම නෙවෙයි එතකොට ඒ පොතේ දැනුමත් තමන්ගේ දැනුමත් දෙක එකතු වෙච්චාම තමන් ඒකට අප වෙනවා. තමන් ඒකට කැප වෙනවා. කැප වෙනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒක අපි විස්තර වශයෙන් කතා කරා නමුත් මට මේ වෙලාවේ මතක් වෙනවා මේ ඛේමක සූත්‍රයේදී දවසක් ඛේමක හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳලා පත් කඩේලලා තුන් සැරයක් වන්ද කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට මේ මම ආයනේ හෝ මගේ හිත ඇහි කනෙත් ඇහෙත් නැහැ කනෙත් නැහැ නාසෙත් නැහැ දිවෙත් නැහැ කයෙත් නැහැ හිතෙත් නැහැ එනවා බුදුහාමකට හොඳයි කිය. ඉතින් ළඟ ඉන්න කට්ටිය එක පාරටම හිතා ගන්නවා මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ රහත් වෙච්ච බව තමයි ප්‍රකාශ කරේ කියලා. ඉතින් හාමුදුරුවෝ වයසයි. ඉතින් කට්ටිය කතා කරලා කියනවා අපේ කේම කාමුද්‍රොත් එනං රහත් බවට පත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අඤ්‍ය භාවය ප්‍රකාශ කරයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් ඔකම කිව්වට හරි නෑනේ මේක දන්නේ නෑනේ කියලා පණිවිඩ කාර්යයක් කරිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කියපු ප්‍රකාශය තුල අඤ්‍ය භාව ප්‍රකාශ කිරීමක් තියෙනවා ඊට පස්සේ කියනවා නෑ එහෙම එකක් නෑ මං කිව්වේ මම භාවනා කරලා බලනකොට මගේ හිත මොකේ එළිලා තියෙනද රූපයකද සද්දයකද ගන්ධකද රසකද පහසකද දන්නේ නැහැ ඇහිද කනේද නාසයේද දිවේද කයේද මනසේද දන්නේ නැහැ කියලා. මම රහත් බවක් ප්‍රකාශ කරන්නේ නැහැ කියලා. මේ පයින්කාරය අවුල සාකච්ඡා කරන සංඛ්‍යා 69ක් ඉන්නවා 69ට කිව්වට පස්සේ කියනවා දැන් එහෙනම් කොහෙද මේක තියෙන්නේ ඉතින් ඒක නිසා මේ එහෙම නැත්නම් හිත රහත් වෙලා තියෙනවා මේක එක නෑ කියලා ඉතින් ආයෙ පයින්ඩ කාර්යය කරනවා ඊට පස්සේ කියනවා නෑ එහෙම එකක් නෑ මේ මං පරීක්ෂා කරලා බැලුවා මේ කරන වෙලාවේදී ඇහත් රූපයත් තුන සම්බන්ධකුත් නෑ කන සද්ද සම්බන්ධකුත් නෑ නාසයේ දිව සම්බන්ධ ගන්ධ සම්බන්ධකුත් නෑ නා දිව රස සම්බන්ධකුත් නෑ කය දැනෙන්නෙත් නෑ ඒකට හොඳටම තේනවා මැරලා නැහැ කියලා. මට හොඳටම තේනවා නිින්ද කියලා නැහැ කියලා. මට හොඳටම තේනවා අසියෙන් නෙවෙයි කියලා. මැරලා නැහැ නිින්ද කියලා නැහැ අසියෙන් කියන එක මම දාන කැලලක් ඒක පොතේ නෑ. ඒ දෙනවත් මේ දාන්න උත්තර දෙනවා. ඉතින් පයින්ට කාර්ය ඇවිල්ලා ආපහු කියනවා මෙන්න මේ මේ සංකේත රහත් වෙච්ච නැහැ කියලා කියනවා කියලා. ඉතින් වෙන්න බෑනේ දැන් ඉතින් අපි දන්න ක්‍රමයට මේ හිතක් පවතින ඇහක් රූපයක් කනක් සද්දයක් තියෙනවා. එහෙම නැත්නම් පවතින්න බෑ කියලා ආයෙසරේ පයින්ට කාර්ය යනවා. අර හඳුකන මේ මගුල හරියන්නේ නැහැ කියලා හැරමිටි අරගෙන දැන් එනවා පයින් අර සෙනග ඉන්න තැනට. ආරවසි කියන අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෛරයක් වෙන අනේ කරදර කරන්නේ නෙවෙයි අපි කිව්වේ. නෑ මේක කිව්වල පණිවිඩකාරින්ගෙන් කරන්න බෑ. කියලා මේ ස්වාමීන්සේ අර කට්ටියට කියනවා මේ වෙන தත්ත්වෙදී අත්දකින්න දේ නිගමනයක් නිරීක්ෂණ මේකක් දෙනවා මොකද්ද මේ උපමාවක් දෙනවා මලක් තියෙනවා සුවඳ තියෙන. දැන් මේ සුවඳ තියෙන පෙත්තේද කියලා බැලුවොත් ඒකේ නැහැ. මණිපත්‍රවලද පරාගවලද ඩිම්බවලද මොකීවත් නැහැ හැබැයි සුවඳක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කෑලි කෑලි ගලවලා බලනකොට මේ එකකවත් සුවඳ නැහැ. නමුත් එක තුනකට පස්සේ සුවඳක් තියෙනවා. ඒ වගේ මම එක්ක ඉන්නවා. හැබැයි මේ මේ මේ බලනකොට නැහැ. ඉතින් මේ වෙනකොට Tamange අර මේ එකතු වෙච්චහම මම කියනවා අතුරු ගහලා බලනකොට නෑ මෙම් බලන්න බලන්න බලන්න බලන්න මේ මම ඉන්නවා කියන දැඩි අදහස එන්න එන්න දිය වෙනවා. ඒ කියනවා ඒ ස්වාමීන් වහන්සේ නිකන් හිතන්නේ කියලා ඒ කාලේ තිබුණ විදිහට රෙදි හොදන්න පාවිච්චි කරලා තියෙන ගොමත් එක්ක රෙදි කලවම් කරලා තියෙන එක. ඉතින් ඒකට මොකක් හරි ගොම කියලාගෙන දැඩි බැක්ටීරියා මේ මාධ්‍යයක් ඊට පස්සේ ඔක්කොම නැති වුණාට පස්සේ ආය රෙද්ද හොදලා දැන් ගොම ගඳ යන්න මේක හඳුන් කරඬුක තියලා තියෙනවා ඉතින් එතකොට මේ ගොම ගඳ කොයි වෙලාවෙද යන්නේ හඳුන් කරඬුවේ තියෙන රෙද්දට හඳුන් සූදු කොහිලාද එන්නේ කියලා යහඳුර අහනවා කට්ටියගේ අමු කොහමද තියෙන එක ඇතුලේ දාලා තියෙනවා. එන්නේ එන්නේ නැති වෙනවා. ඒ නිසා ඔබ මේ විදිහටම දිගට භාවනා කරගෙන යනවනම් එනේන අරමුණක් දිහා බලලාගෙන ආනපන එනවනම් ආනපන දිගේම ඇඳේ ඉවරනකම් ඉන්න. ඉඳලා බලන්න දැන් මේ අත් දකින්නේ මම ඉන්න බව දැනෙන්නේ ඇහිම් පේන රූපයක් නිසාද? එහෙම නැත්නම් කනට ඇහෙන ශබ්දයක් නිසාද? නාසයට දැනෙන හුස්මක් හෝ හුස්මට වැඩි තින් ගඳ සුවඳ තමයි. නැත්නම් නහයට දැනෙන හුස්මක් නිසා, නැත්නම් ගඳ සුවඳ නිසා, දිවට එන රසක් නිසාද? ඉඳගෙන ඉන්න කයේ පහස නිසාද? කල්පනාවේ මොකක්වත්ම නැහැ. ඉතින් මේක කලබල වෙන්නේ නැතුව මේ භාවනා කරගෙන යනකොට අපි රූපය ඉක්මවනවා. ඒකල අරූපෙට ගියාට පස්සේ හිත තියෙනවා. සතියක් තියෙනවා. ඒක එන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් කියලා බලන මනසට සමාධියක් තියෙනවා. තර්ක කරන්න ගියොත් එකක්වත් නැහැ. අරමුණ නැති බවකුත් නෑ ආය අරමුණක් එන්න පටන්. කල්පනාව කියන අරමුණ එන්න පටන් ගන්නවා. සතිය නැති වෙනවා. සමාධිය නැති වෙන නිසා මෙතෙන්දි පැහිය වෙන්න ගියොත් අයියා වෙන්න ගියොත් අක්කා වෙන්න ගියොත් මුදුන වෙන්න ගියොත් ඉති ඉවරයි. ඒ නිසා මේක බාර ගන්න ආකාරයෙන් නැවත නැවත කරනකොට යාට පේනවා මේ පහ එකතු කරපුවාම මොකද්ද හොල්මනක් තියෙනවා. වෙන් කරපුවාම කොහෙ ගියාද හොයන්න බෑ. ඒක දිගට දිගට කරනකොට Tamante එන අභ්‍යාසය කරගන්න බැරි කමනේ අපිට පෙරපින්නව කියන්නේ. ඕක දැක්ක කෙනාට ඕක නැවත නැවත කරන්න පුළුවන් නම් ඒ කෙනාට අරණ්‍යගත වෙන්න වෙනවා, රුක්ක මූලගත වෙන්න වෙනවා, ශූන්‍යාකාරගත වෙන්න වෙනවා. ඊට පස්සේ තියලුවට බහා තබලා මේකම කර කර ඉන්න මොන්න තරම් ඇදහිල්ලක් තියෙනවා. මේක තමයි ක්‍රමේ. දැන් අපි ඒකට ආයෙ රූපෙට යනවා. ආයෙ නැන්දම බලන්න යනවා, දරුවෝ බලන්න යනවා, ගෙදර යනවා, හාල් කරනවා, පොල් ගහනවා, උයනවා. අදවන් වරිරෝ බරපාගේ කියලා ඊට පස්සේ එලකෙනවා ස්වාමීන් වහන්සේ. භාවනා හරියන්නේ නැහැ නේ කියලා. ඇත්ත තමයි තෝදමඩි දඬ හරියන්නේ නැහැ. මේක දැනගත්තට පස්සේ මේක දිගින් දිගට ක්‍රියාවත් කරන්න කොච්චර බිනක් තියෙනවද අපි ගියාත්ම කොච්චර ලෑස්තියක් තියෙනවද ඊට පස්සේ දැනගන්න ඕනේ මේක තමයි මේ සරුවචන්සි කියලා තියෙන්නේ දැන්වත් අනුග්‍රහ කරපන් දැන්වත් කරපන් කියලා කියලා මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට ස්වාමීන් වහන්සේ රහත් වෙනවා අහගෙන ඉන්න 60 දෙනාම සෝවන් වෙනවා අනාගාමී වෙනවා ඒ අර Taman දන්නදී කියන්න දැන් උපමා දීගෙන රූපක දීගෙන කියන උඹලා එක එක්කත් ඔතෙන් ගිහිල්ලා නැත්තේ නේනේ. උඹලට තේරෙන්නේ නැහැ මේක දිගට කරගෙන යන්නේ. ඉතින් අනේ ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එහෙම නෙවෙයි. උක ඔතෙන් ආවට පස්සේ උගේ අම්මා අප්පා දීප එක නෙවෙයිනේ. මේ දාණය දීලා ගත්ත විනක් නෙවෙයිනේ මේක. පොතේ බලලා ගත්ත විනක් නෙවෙයිනේ. සද්ධායෙන් පතපු එකක් නෙවෙයිනේ. කවුරුද දීපු ආශිර්වාදයක් නෙවෙයි. දැන් ඉතින් උක දිගට කරපන්. කරන්න බෑ. මොකද අපිට ගෙදර ගෙනියන්න මොනවාරි හම්බෙන්නේ නැහැ ඒකට. අපිට කුට්ටිය කැඩෙන්නේ නැහනේ. තණ්හාවට එන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපි ඒක කරන්නේ ඉතින් ඒක මේ ආමෘත රහත් වෙලා නැහැ. නමුත් ඒ ආමෘතෝ කියන කට්ටියට කියනකොට මේ බණ කියද්දි රහත් වෙන්නේ. ඉතින් ඒ නිසා හරි ඒ සූත්‍රය හරි මේ බුදුහාමුදුරෝ නෑ ඊතර. සාරිපුත්‍ර සාංශෙත් නෑ. මේ සාංශි කියන මට මෙහෙම වුණා. දැන් මේ අර කට්ටිය ප්‍රශ්න අහනකත් මේ හඳුනන ලොකෝ ගැම්මක්. ඇවිල්ලා කියනවා ඕක මෙහිමයි මේ අයික එකක් දාන්න. ආ මේ අගල හරියන්නේ නැහැ කියලා. අර පිටි අරන් ගිහලා රොට්ටි ගාවේ අත ගිහලා අර කට්ටියට මේක කියනකොට අවබෝධ වෙනවා. ඉතින් ඒ වෙලාවේ භාවනා කරන වෙලාව නෙවෙයි. නෑ. ඉතින් අපි හිතන්නේ භාවනා කරනකොට ඇස් දෙක වහගෙන තක්කුඩ අතක් තියාගෙන බද්ධ පරියන්කෙම ඉන්න ඕනේද ස්වාමීන් වහන්සේ කියලා. අර්ධ පරියන්කේ හිටියට මන්දිද? මෙයා ඒ වෙලාවේ කොට්ටයක් උඩ හිටියොත් නිවන් දකේද? පුටුවක් උඩ හිටියොත් නිවන් දකේද කියලා. අපි මේ හිතාන ඉන්න හැටි හිතා ගන්න අපි නිවන ගැන. මෙතන කියනවා විමුක්ත ආයතන සීතසී උඹ දන්න දේ කාට හරි ඒ මිනිස්සුත් අභියෝග කරන්න ඕන. ඔය නිකන් මේ ශ්‍රී ලංකාවේ හරි කොහොමද සංසේ මේ වෙන්නේ එමුන ඔබ අන්ති අරකට නැහැ වෙන එකක් නැහැ කියන්නේ ඔබ අන්ති රහත් කියලා කියන්නේ. නෑ මිනිස්සු රහත් නෙවෙයි. එතෙන් ගියාට පස්සේ මේ එල්ලෙන්න තැනක් නැහැ උන්ට මට බයක් නැහැ. මම මේක නැවත නැවත කරනවා. ඉතින් ඒක කියන්න කියන්නේ සංසේ වග වෙනවා. සාක්ෂි වෙනවා. අරගලන්ට ඒත්තු ගැනීම සඳහා දැන් ප්‍රයත්නයක් දරනවානේ. ඒ ප්‍රයත්නය තමන්ගේ කොහොම ඉන්ද්‍රයන් ප්‍රණීත කරනවා. දිගින් දිග. ඊට පස්සේ මේ ඊයේ ගෙදර වැඩ මම ඔය කතා කරේ අද කතා කරනවා මොනචරන් අහසෝ නේව කෝපන සත්තා ධම්මං දේහි. මම මේ දැන් රාජපුත් සංඝ ඔන්න අහස නැවත්නි නැවතද සර්වඥාන්සේ බණ කියන වෙලාවකුත් නෙවෙයි. ඒ වගේම අඤ්‍යතරෝවා ගරුට්ටානිකෝ සබ්‍රක්මචාරී. මේ වගේ බණ කවුරු හරි බණ බුදුහාමුදුරෝ හෝ බුද්ධ ශ්‍රාවකේ බණ කියන එකක් නෙවෙයි. ඒවා කරන්නේ අපිට යථාසුතං යථා පරියත්තං තමයි කවදා හරි අහපු බණක් කවදා හරි හිතේ දරාගත්ත බණක් විත්තරං සජ්ජහායනා කරෝතිය නැවත නැවතත් ඒක සජ්ජහායනා කරනවා සජ්ජහායනා කරනකොට පොත බලලා ඉස්සෙල්ලම වදාවට කටපාඩම් කරලා සාකච්ඡා කරන කෙනත් නැත්නම් සජ්ජහායනා කරන කෙනත් ඒ පොතේ තියෙන අර්ථ දැනගෙන ව්‍යාකරණ දැනගෙන භාෂාව දැනගෙන මේක මේ අර්ථය මෙහෙමයි කියලා මන්ත්‍ර ජප කරනවා වගේ නෙවෙයි අර්ථය දැනගෙන සත්‍යයනා කරන ඍජුටි වෙනස් ඊට පස්සේ මේ තියෙන්නේ අර්ථ දැනගෙන නතර වෙන්නේ මේකේ තියෙන ඇතුළේ උපදේශයක් මේ උපදේශේ ක්‍රියාවත් කළ සත්‍යයනා කරන වෙනස් ඒ නිසා ගුරුතුම ස්වාමීන් වහන්සේලා කියනවා අපි පිළිත් කියනවා කියලා කියන්නේ සත්‍යයනා කරන එක තමයි ඒ වගේම සත්‍යයයිති කියලා කියන්නේ සාමූහික එකතුලා පිරිත් කියන එකත් කියනවා. ඒ නැත්තම් කටපාඩම් කරපු එක ගද්දිය නෙමෙයි පද්‍ය ස්වරූපයෙන් කියන එකටත් සජ්ජහනා කියලා කියනවා. ඒ සජ්ජහනාවට අපි කියන පිරිත් කියනවා ඒක. පිරිත් කියලා කියන්නේ පරිත්ත, පරිත්ත කියන්නේ අරසාව. ඉතින් මම පරිවර්තනය කරා පොතක් ඒ තපි කංශය ආඩෝගේ මම යනකොට ඒ සංසේ ජීවත් වෙන අවුරුදු 96ක් පුදුමාකාර තෙරුණාංශ නමක් කොච්චර ඒ සංඥාංශේ දවල් දාහනේ වැළඳුවට පස්සේ පැයක් පැයකමාරක් විතරේ කාමරේට දාලා වහලා තිනවා ඒ තරමටම සෙනග. ඒ ශාන්සි කවුරු ආවත් කතා කරන. ඒ හරීම ගෝණික එකා හරි ආසයි දෙනවා. ස්විජිනිකා උපනායක වෙලා හිටියා. අපිත් ඒ වෙලාවට කතා කරා අපි පිටරට ගිය නිසා. ඉතින් මේ ශාන්සි ලියලා තිනවා පිරිජ්ජාති තුනක් තියෙනවා. අහන පිණිත් කියන පිණිත් සහ අහන පිරිත් කියන පිණිත් සහ කරන පිරිත් කියලා ඒක නිසා අපේ මිනිස්සු පිළිත් අහන්න හරි ආසයි. ඒක කවුරු හරි කියනවා තමන් අහගෙන ඉන්නකොට හිත කොහෙවත් යන්නේ වවුලොත් පිළිත් අහලා තියනවා කියලා කියනවා. ඒකට හිත යනවා. එතනදි හිතේ ආත්ම ආරසාවක් ලැබෙනවා. හිත අතීත අනාගතයට යන්නේ වෙන කෙනෙක් ගැන හිතන්නේ වෙන දෙයක් ගැන හිතන්නේ. ඒකවලත් ආරසාවක් තියෙනවා. ඒ සංසිකින විදිහට ලොකු වෙනසක් තියෙනවා කියන දෙයක් අහගෙන ඉන්න පිළිතට වැඩිය තමන් පිළිත් කියනකොට එතකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගන්න ඕන. පිටිස මේ පදේ මෙතනින් නැත කරන්න කියලා ඒක පෙయ్యාලම දැනගන්න ඕන. ඊට පස්සේ ඡන්දස නැති වුණාට සඳස් කරලා නැති වුණාට ඒක හැම මාත්‍රාවටම සර්වඥාසිකේ දේශනාව තියෙනවා. ඒ නිසා ආවට ගියට පිළිත් කියන්න බෑ. පිළිත් කියනවා කණ්ඩායමක් එකතු වෙලා පිළිත් කියනවා. එතකොට තමයි තේරෙනවා. දැන් මේ පිළිත් කියන්නේ ඉස්සල්ලා ගිහි පිළිත් කියන ඇත්ත උනත් දවස් 10කට විතර කලින් මස් මාළු කෑම නතර කරලා අටසිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන පිරිසට පේ වෙනවා. ඇත්තටම හාමුදුරුන්ගේ නම් එහෙම දෙයක් ඇත්තේ නැහැ. හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා අරක්ක බෝතලයක් ඕනෙමයි කියලා. ඒට උදේට කුකුල් මස් ඕනෙමයි කියලා ලියලා දෙනවා. සුරුට්ටු මිටියක් ඕනේ. සිගරට් ඕනේ. එහෙම තමයි අපේ පැත්තේ පිරිත් කියන දේ නිසා තිත්ත වෙලා තිබුණේ අපිට පිරිත් කියන එක. ගීයෝන්ගේ එහෙම නැහැ. ගීයෝ අඩු ගානේ පේ වෙනවා. මස්මාළු කන්නේත් නෑ. පේන ඊට පස්සේ ආයේ පිළිත් කියනකොට දැන් මට කැප දෙයක් නෙමෙයි මේ පිළිත් පොත හරි පුස්කොළ පොත හරි අරන් කියන බුද්ධම ශ්‍රද්ධාව කියන කියා. ඒකට අහන පිළිත් වලට වැඩිය මේක වදිනවා. හොඳට තේරෙනවා. දැන් අහන කට්ටිය බුදි ඇත්තටම. ඔය පිළිත් කියවල වල කියලා බලන්නකෝ. කවුරුත් අහන කෙනෙක් නෑ. අහන කට්ටිය හොඳට බුදි. අර කියන මනුස්සයා දැනගන්නවා එයා මොනවා කෙරුවක්වත් යක්ඛෝ වා යක්ඛපෝතිකා වා යක්ඛ ප්‍රේතිකා අයියෙන් කෑගනාට කටේ කට්ටි නිදාගෙන ඉන්නේ ඉන්න. මහ ප්‍රාණ අයියෙන් කියලා කෑ ගහනවා කියව පිස් කියනකොට මොකද කෝපි ටිකක් ගන්නවත් එකෙක් නැහැ. කුක්කුම් බුදි. කොහොමද මේ මිනිස්සයාට පිළිත් කියන කෙනාට අහන කෙනාට වැඩිය අරසවත් තියෙනවා කලින් පේ වෙනවා. ඉවරුණාට පස්සේ තරමේ සුදේට ඇවිල්ලා බත් ටිකක් දෙනවා. දහන් ටිකක් දෙනකොට අනුශාසනාවක් කරනවා. ඊපිරිත් කියන මිනිස්සු වන්ද නැහැ. කාන්තාව වැඩේ කරනවද මන් දන්නේ නැහැ. කාන්තාව මන් දන්නවා. අම්මවරුන්ගේ දාන වලට නම් ගිහිල්ලා කිරියම්මවරුන්ගේ දාන වලට ඒ යමුතු සීටි ඒ තී චාරිත්‍රාක් කරනවා. අපේ අම්මත් යනවා ඒකට. අපේ අපච්චිත් යනවා පිරිත් කියන්න. ඉතින් ගිය දවසේ අපිට ඉතින් පොඩි කුට්ටියක් කඩා වැටෙනවා. වවුෙන් දවස් දෙනකොට කිරි කැට කියලා જાතියක් අම්මගේ. අම්මා වාහන්දරේ ඉතින් අපි බලන් ඉන්නවා. කිරියම්මවරුන්ගේ දාන ගිහිල්ලා එනකොට කිරි කැට ගේනවා අපච්චිත් කියනවා. ඒ නිසා අපිටත් ප්‍රතිත්‍යක් තියෙනවා ඒක. අරසාවක් තියෙනවා පොඩි. කෙසේ නමුත් පිළිත් කියනකොට තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පිළිතේ තියෙන්නේ කියවන්න අහන්න නෙවෙයි භාවනා ක්‍රමයක්. කර්ණමිත සූත්‍රය අරන් බලන්න මේ දවස්වල අපි යටිඅන්තර කියන මහා මංගල සූත්‍රේ තන්නේ කර භාවනා උපදේශ ටිකක් තියෙන්නේ. අපි මේක කියවනවා මේ බුදුහාමුදුරුවෝ කියව නිසා ඒ ප්‍රාසේ නිසා සද්ද කටහඬ නිසා මම හොඳට බැලුවොත් තියෙන්නේ කරණීයන් අත්ත කුසලේන කියන තමයි අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා මෙත්ත කියලා දාගෙන තියෙන්නේ. එහෙම එකක් නැහැ. තමන්ගේ අර්ථ කුසලයේ කරන හැටි. අර්ථ කුසලේ කියන්නේ තමන් නිවන් දකින්න හැටි. විමුක්තයතනේ තමයි. නමුත් කන්නේ මෙත්ත සූත්‍රය අපි දන්නේ මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාව දෙපොළක සඳහන් වෙනවා. නමුත් තියෙන්නේ තන්නේ කර විපස්සනා. එනිසා පිරිතේ කියන්නේ මොකද්ද කියලා අහනවනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගති මිත්තෝ ඒතං සතෙන් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු ඔබ හිතගෙන හිටියත් නිදාගෙන හිටියත් ගමන් කරමින් හිටියත් ඇයිජමින් හිටියත් සතියෙන් හිටපන් ඔබ සතියෙන් අදිෂ්ඨාන කරන ඔබ ජීවිතේ බ්‍රහ්ම ජීවිතය ඔය කොච්චර සෙනගමැද හිටියත් තමන්ගේ ඉරියව්ව දන්නවනම් ඉතින් ඕක මේ අපිට උගන්න කමටහනකදී තියෙන්නේ. මෙත්ත සුත්ත කියලා අපි මෛත්‍රිය කතා කරන්න ගියාට යුද්ධ විපස්සනාවක් කතා කරනවා. ඒ සාංශ කියනවා මෙන්න මේක කියනවා අහනවට වඩා කරන sorry තමා වෙන්නේ තමන් අහනවට වඩා තමන් කියනවට වඩා තමන් මේක දැනගෙන කරනවා නම් ඒකට උපරිම පිටිට උපරිම අරසාව. ඒකට පිටිට අහගෙන ඉන්නකොට නිදාගන්න එකවත් ඒකට නිදාගෙන ඉන්න කටියට පිළිත් කියන එකවත් නෙමෙයි. අන්‍යෝගේ සජ්ජායනාවට ගියාට පස්සේ ඒ කිනාට හම්බෙන අතරමැද අවස්ථාවක් නැවත නැවත කියනකොට තියෙන මේ අපි දැන් ලොකු සංසප්පවත් වෙච්ච වෙලාවේ අපි දිගටම මේ සතිපට්ඨානි කියව. ඉතින් ඒකෝට තමයි තේරෙන්නේ මේකේ පුංචි පුංචි කොටස් දීලා තියෙන උපදේශ කමටහන් සීමාවක් නැහැ. කියවන්න කියවන්න තේරෙනවා මේ භාවනාදී මත වෙන හැම ප්‍රශ්නයකටම ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා. මෙහෙම වෙනවා මෙන්න මෙහෙම කරන්නයි කියලා. ඒක සත්‍යයනා කරන්න කරන්න දැන් ලොකු සංසය අපත් උනාට ඉඳගෙන බණ කියනවා. සරුවචනාංශේ අවුරුදු 2500 කට අපත් උනාට ඒ කියන බණවල තියෙන මේ ප්‍රාණේ ඒකේ තියෙන මේ සජීවී ගතිය පිරිත් අහන්න අහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ පිරිත කියලා කියන්නේ නැත්නම් මේ සූත්‍ර සජ්ජහායනාව වුණත් අහන්න හොඳයි. කියන එක වඩා හොඳයි. කරනවා නම් හොඳයි කියන්නේ. ඊටත් වඩා හොඳයි. අපි කරන්න තියෙන කාට හරි කුඩියක් දීලා කියවලා පුදිය ගන්න. මන්ට රේඩියෝ එකේ පිරිත් දාලා අපි පුදිය ගන්නවා. නරක නෑ මයිකල් ජැක්සන් අහනට වැඩිය හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ඊට වැඩි යමක් තියෙනවා කියන්නේ මම මේ මේ බුදු සාරිපුත්‍ර සංස අපිට මතක් කරන්නේ Taman දන්න දේ වුණත් නැවත නැවත කියෝලා මේක මේ අහලා පැත්තකට දාන එක නෙවෙයි මේක කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත තේරෙන්නේ නෑ පළවෙනි සැරේ අහනකොට. ඒ කල යුත්ත තේරෙන්නේ නෑ පළවෙනි සැරේ කියනකොට. කීපතාවක් කියවන්න ඕනේ. ඒ නිසා මන්ත්‍රේ ජප වෙනවයි කියලා එකක් තියෙනවානේ. නැත්නම් මන්ත්‍රේ සිද්ධි වෙනවයි කියලා එකක් තියෙනවානේ. ඒක අපේ ශාසනයේ තියෙන්නේ වශී වෙනවා. ප්‍රශ්නයක් එනකොටම ඒ සූත්‍ර කොටස එනවා. එතකොට ඒකේ තියෙන සම්පූර්ණ බෙහෙත් පන්තියම තියෙනවා. ඒක නිසා පිළිත් කියන්න ඕනේ, කටපාඩම් කරන්න ඕනේ, කරලා ගැලීමට අදාළ වෙලාවල් තියෙනවා. ප්‍රශ්න වලදී අදාළ වෙලාවක් තියෙනවා. මට මතකයි මට ගොඩාක් කල් උදව් වුණා මේ නිජමත එනකොට එහෙම නැත්නම් සමාධිය ලෙඩ වෙලා එතෙන් දවල් දාහන ගත්ත ගමන් භාවනා කරනකොට මේ හිත සීතල වෙන ගතිය මිදෙන ගතියට එනවා එතකොට ඔය බොජ්ජංග සූත්‍රයේ බොජ්ජංග සූත්‍රයේ විරිය සබ්බොජ්ජංගං කෝ කස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවද්දති කියලා මේක කියවනකොට දැන් මට නිින්ද එන බව දන්නවා. ඒසොට මේ විරිය සම්බොජ්ජංගේ විදිබඳව කියන පාඨය කියවනකොට තේරෙන පටන් ගන්න මේ කාශ්‍යප මහරහතන් වහන්සේටත් මේ අඩුපාඩුව තිබිලා තියෙනවා. බුදුහාමුදුරේ ඊළටයිල මතක් කරලා දීලා තියෙනවා. මතකද කවදා හරි හොඳට වීර්ය ඇති වෙච්ච වෙලාවක වීර්ය නිවනට ගෙනියන බෝධිඅංගයක් වශයෙන් තීරිච්ච වෙලාව කොහොමද මේ වීර්ය තේරුම් ගත්තේ කියලා බුදුහාමුදුරෝ තේරුම් ගත්ත වීර්ය මහා කාශ්‍යප රහතන්තුල මතක් කරන අඩු වෙච්ච වෙලාවට ඒ අඩු වෙච්ච වෙලාවට වීර්ය පිළිබඳ වචනේ පාකච්ඡා කරන්න කරන්න කරන්න අර තියෙන නිදිමත වෙනුවට තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ ජවයක් තියෙනවා මේක ඇතුලේ විද්‍යුත් ශක්තියක් තියෙනවා කතා කරනකොට කතා කරනට එනවා. ඒක නිසා සර්වඥාන්සේ ඔය පචලයමාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඒ නිින්දක් වැටෙනවා නම් හෝ හිත කුසීත වෙනවා නම් හෝ සීතල වෙනවා මිදෙන ගතියට යනවා නම් මේ සත්‍යහන කරන්න කියලා. මේ සාමූහික භාවනා කරනවා අපිට ඒක කරන්න බෑ මොකද එක්කෙනේ සත්‍යහන කරන්න ගත්තොත් රිට්‍රීට් ඕගනයිසර් කියාවේ ගෙදර යන්න කියලා. නමුත් සත්‍යහන කිරීමෙන් රත් කරන්න පුළුවන්. මේ ඇඟ රත් කරලා ගන්න පුළුවන් ඒක මන්ත්‍රය ජප කරනවා වගේ නයාට මන්ත්‍රය කියනකොට ණය නැගිටලා ඉන්න වගේ ඇතාට ඇත් භාෂාවෙන් කතා කරනකොට ධන ගහනවා වගේ මේ බුදුම ශක්තියක් තියෙනවා නමුත් ඒ ශක්තිය එන්නේ පිළිත අහලා පුරුදු වෙන්න ඕනේ පිළිත කියලා පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ පිළිත් සජ්ජහනා කළ පුරුදු වෙන්න ඕනේ එතකොට හැම පිළිත් සූත්‍රයකම විශේෂයෙන්ම අපිට ඔය පරිත්‍ය සූත්‍ර කියලා පිරිවණ පොත් වහන්ති කියලා දීලා තියෙන ටික බොහොම Java කපෝ සූත්‍ර වගේක් තියෙන එකේ. මන්ත්‍ර වගේ සූත්‍ර වගේක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍ර සජ්ජායනා කරනකොට ඒ සද්ද තරංග විග්‍රහ කරලා බැලුවොත් කවමදාකවත් කාමයේ අවසන් නැහැ කියලා තියෙනවා. දැන් මයිකල් ජැක්සන්ගේ සින්දුවක් දාලා සද්ද තරංග අරගෙන බැලුවොත් පිරිත් සජ්ජායනා කරනකොට තියෙන සද්ද තරංග ගැලුවොත් අර අර සද්ද තරංග රාග තාල අවසනවා. අපේ රාගේ කුපු කිචි කවනවා. මේ කද්දාකත් නැහැ කියනවනේ. පිරිත් කියන සූත්‍රයේ කවදාකත් කාටවත් රාගයක් අවසන් නැහැ, ද්වේෂයක් අවසන් නැහැ, නිදිමතක් ඇති කරන්න දෙන්නේ මේ ගතියක් තියෙනවා. ඒක පළවෙනි දවසට වෙන්නේ දෙකේදී වෙන්නේත් නැහැ. දිගට දිගට දිගට කරගෙන යනකොට ආරස්සාවට ඒ විතරක් නෙවෙයි විමුක්තිය පිණිස මේ සත්‍යයනාව හේතු වෙනවා. හැබැයි මේ සජ්ජායනා කරනකොට Taman ළඟ යම් ප්‍රමාණකට වඩන ලද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙනවා. මේකල දැනගන්න ඕනේ දැන් මේක අඩුයි දැන්. මට විරිය අඩුයි නිජමත ඇවිල්ලා. දැන් සතිය අඩුයි. අනිත් ටික තියෙනවා. නැත්නම් සමාධිය අඩුයි. ආන්න ඒකට සම්බන්ධ පාඩයක් රාශියක් සහිතව කියවනකොට අර තේරෙන පටන් ගන්නවා මේ ධර්ම උඩ පහළ යන ධර්ම අනිත්‍ය වෙන ධර්ම ඇති නැති වෙන ධර්ම ඒක පොඩ්ඩක් නම කියලා අඬ ගහන්න ඕනේ යාට. සජ්ජායනා කරන්න ඕනේ. ඒකට අදාළ පාඩයක් කරන්නම සජ්ජායනා කරනට අරය අර නිදාගෙන ඉපේකන සම වෙලා එන්න වගේ ඉන්ද්‍රිය සමතාවයකට ගන්න පුළුවන්. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට වෙන්නේ නැහැ. ඒව නැත්තම් Taman මේකේ ගුණය දන්නේ නැත්තම් විශේෂයෙන්ම ඇත්තටම කියනවනම් දැන් අඩු වෙලා තියෙන අසවල් දෙය කියලා Taman දන්නේ නැත්තම් අපි ඔක කියනකොට කියන්නේ වෙන මොකක් හරි එකක්. නමුත් තමන්ම මේ අඩු වෙලා තියෙන මගේ සද්ධාව සද්ධාව අඩු වෙනවා කියනොත් මේ කවුරක්වත් කැමති නැහැ. නමුත් සැකේ කියන්නේ සද්ධාවේ අනිත් පැත්ත. සාංශ මං ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේක සමතේද මේක විපස්සනාවද කියලා අහන්නේ හැම වෙලාවෙම විචිකිච්ඡාවක් සැකයක්. ඒ කියන්නේ සද්ධාව නැහැ. සද්ධාව නැහැ කියලා කියන්නේ මේ බෞද්ධෙක් නොවෙනවා කියන එක නෙවෙයි. ඒ සද්ධාවේ ඕකප්පන මට්ටම නැහැ. එහෙම නැත්නම් අධිගම මට්ටම නැහැ. මේ සද්ධාවේ එන්නේ එන්නේ එන්නේ බල කැවෙනවා. සුවිශේෂ සද්ධාාවක් වඩටපත් වෙනවා. කාය ජීවිත নিরপেক্ষ සද්ධාාවක් වඩටපත් වෙනවා. ඒ ඒ මට්ටමට ඕන ඕනේ සද්ධාව නැත්නම් අනික ඔක්කොම ධර්මවලට එක සීමාකාරී සාධකයක් වඩටපත් වෙනවා. ඉන් එහාට යන්නේ නැහැ. ඉතින් යාම තේරුම් ගන්න ඕනේ මට දැන් ඇති වෙලා තියෙන සැකයක්. එහෙම නැත්නම් නිසක්ක භාවේ නැතිකම. මේකට සද්ධාව නැහැ. මේ සද්ධාවේ ඇතිකරන්න නම් ඊට අදාළ සූත්‍ර කොටසක් සරුවචනසිකේ පාසාතනී සූත්‍රය වගේ සත්‍යයන කරනකොට ඒ අර අඩුපාඩුව කලින් තිබිච්ච එකක් මේ වෙලාව හදාගන්න සද්දාවක් නෙවෙයි අඩුපාඩුව ලිඳක වතුර උනනවා වගේ එන්න පටන් ගන්නවා ඒ නිසා ඒ සත්‍යයනා කිරීම සඳහා තෝරගන්න පාඩයට ඉස්සලා තමම තමන්ගේ රෝග නිర్ణය කරලා තියෙනවා මෙන්න මේක තමයි වෙන්න ඇත්තේ කියලා ඒකත් එක සැරේම හරියන්නේ කීපවතාවක් කරනවා හැබැයි අර පොඩි වාසියක් තියෙනවා සාමාන්‍ය යෝගාවචරයට බාධා කරන ධර්මය ආවේනික ලක්ෂණයක්. අනින්ද වැටෙන එක නම් දිගටම නින්දට යනවා. ඇවිස්සෙන එක නම් දිගටම ඇවිස්සෙනවා. හිතවිලි බහුල එක නම් හිතවිලි බහුල භාවයට යනවා. සද්ද වලට කරදර වෙන එක නම් සද්ද වලට කරදර වෙනවා. කේන්ද්‍රයේ වේදනාවට කරදර වෙන එක නම් වේදනාවට කරදර වෙනවා. දැනගන්න ඕනි මේක විශාල මගේ චරිතය අවබෝධ කිරීම. මේ වේදනාව නැති කරන්න යන්න එපා. මේ ශබ්ද තිබුණාට මට කරදර වෙන්නේ නැහැ. හිතවිලි ආවට මට කරදර වෙන්නේ නැහැ. මම මේ වේදනාවටම කරදර වෙන කෙනෙක්. බොහොම ද්වේෂ චරිතයක්. වේදනාව නැති කරලා හරියන්නේ නැහැ. මේ ද්වේෂ චරිතයට බාම් ගන්න ඕන. මෛත්‍රිය දෙන්න ඕන. එහෙනම් සිනේහනේ කරන්න ඕන. කියලා මේ වේදනාව තියෙද්දිම මූල කර්මස්ථානේ බලනවා. එහෙම නැත්නම් මෛත්‍රියට දාල කොටසක් සජ්ජායනා කරලා මේ දුක් වේදනාව පටන් ගන්නකොට නම් දුක තමයි. ඒක ඉවර වෙනකම් බැලුවොත් ඕක සැපයි. ඒකට මේක දිහා වේදනාව නැති කරන්න හදන්න එපා විනාශ කරන්න එපා මේක දිහා මෛත්‍රියෙන් බලන්න කියනවා. ඔය අදාළ නැති වෙන්න පුළුවන් මම මේ කියන කාරණාව අපි වෛද්‍ය විද්‍යාවේදී විෂ බීජ නාශනය සඳහා ප්‍රතිවිෂ යොදනවා ඒ අදාළ විෂ බීජ නැති කරන්න. නමුත් ඒකත් ප්‍රාණික මාත් ප්‍රාණික ඒ යොදන හැම ප්‍රතිවිෂකින්ම මාගේ කොටසක් නැහිනවා. අපිට කවදාකවත් ජීවත් වෙන්න බැහැ තව කෙනෙක් නැසලා. ඒ නිසා මේ විසබීජ නාශනය හරහා අද ඇතිවිලා තියෙන රෝග කන්දරාවට වග කියන්න ඕන වෛද්‍ය ශාස්ත්‍රය. මේ සිංහල වෙතක මේ ජෝ මේ භාවනාවේදී නෑ මේ රෝගය ද්වේෂයෙන් බලන්නේ. වේදනාවදී නැති කරන්න කපඤ්ඤම් කොටඤ්ඤම් බලන්නේ. ඇයි මේ වේදනාව ඇවිල්ලා තියෙන්නේ? වේදනාව එනකොට දුකයි. යනකොට සැපයි. ඔබට මේක ඉවර වෙනකම් බලන්න පුළුවන් නම් සැප ගන්න පුළුවන්. ওই සැප වේදනාව ඉවරනකම් බැලුවොත් දුකයි. ඕක පිටිපස්සේ ගිය විනය අන්තිමට 50 තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ නාශන කතාවක් වෙන්නේ නැහැ. මේක තියෙන්නේ අවශ්‍ය වෙලාවට පුළුවන් වෙලාවට ඒක දිහා හොඳට බලහන් ඉන්නකොට ඒ වේදනාව කියන රෝගයට අදාළ පාඨය අදාළ සත්‍යයනා කළ යුතු පාඨය Taman තෝරගන්න ඉස්සෙල්ලා මේ ලෙඩේ මොකද්ද කියලා අඳුන ගැනීමේ වගකීම යෝගාවචරයට පේනවා. ආවට පස්සේ වේදනාව තියේදී හිතවිලි බහුලකමට අදාළ සූත්‍රය සත්‍යහන කරට හරියන්නේ නැහැ. වේදනාවට අදාළ එකටම දැනගන්න ඕනේ. ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කළා ඉතින් මේ වගේ දෙයක් ආවොත් මෙන්න මේ මන්ත්‍ර ජප කරන්න. වේදනාවක් ආවත් මේ මන්ත්‍ර ජප කරන්න. කියලා Taman ළඟ තියෙන ධර්මවලක් කොයි උපකරණද කොයි යන්නේ ආයුධයද ගන්නෙ ඒක දාලා බලනකොට පේනවා හරියට රෝග ලක්ෂණේ වුණා නම් ඇත්තටම රෝග ලක්ෂණේ නිర్ణය කිරීමම රෝගේ නිමාව ඊට පස්සේ ආයෙ බෙහෙත් නොදුන්නත් මේක ඇතුලේ හැදිලා එනවා එතකොට ලෙඩක් තමන් බෙදක් තමන් බේතක් තමන් එතකොට සත්‍යයනාවේ ගුණයක් තියෙනවා එතකොට මේ අදාළ භාවය නිසා පේනවා මේ ධර්මයේ කියන එක මරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි හිතුවට මේ අවුරුදු 2600 කියක් ගිහිල්ලා අපි මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕන කියනකොට සාප වෙනවා. ඇයි මෙච්චර මේ පණ තියෙන ධර්මයක් නෙමේ නෑ කියලා කියන්නේ? දැන් නම් ටිකක් මිනිස්සු බයයි ඒකට කතා කරන්න. මම පටන් ගත්තේ 77 78 කිසිම කෙනෙක් මොනම විදිකින්වත් කියන්නේ නැහැ පූර්ණ කාලිනෝ කාලේ දාලා භාවනා කරන්න කියලා. මොකද අපරාධේ කාලේ නාස්ති වීමක්, වටිනා තරුණ ජීවිතයක් ඇයි මෙහෙම කරන්නේ? දැන්ටත් එහෙම නොකිය නැත්තේ නේම ඕනම මෙතන තට්ටේ බහලා ඉන්න කෙනකින් අහලා බලන්න මෙතෙන් යනකොට කී දෙනෙක් පොළු දාලා තියෙනවද කියලා. කවුද පොළු දාන්නේ? අම්මයි අප්පච්චි. ওই කිට්ටු අන්තම ඉන්න කට්ටිය තමයි ඒගොල්ලෝ කියනවා මේ කාලේ භාවනා කරලා වැඩක් නැහැ. ධර්මයේ මේ පුස්කාලා පිලුණු වෙලා නමුත් ධර්මයේ සත්‍යයනා කරන මට්ටමේ මෙච්චර තියෙන්නේ තමන් භාවනා කරපු නිසා තමන් භාවනා කරලා තමන්ට එන රෝග ලක්ෂණ යනුව තමන්ගේ පෞරුෂත්වයේ දැනගැනීමේ උත්තරීතර කෘත්‍ය තමන් බාරගත් එක්කනට ඒ අදාළ පාඩේ කියවනකොටම නම කියලා අඬ ගන්නකොටම රෝගේ දුර්වල යනවා. ඒ නිසා අපි පිළිත් අහනකොට අපි දැනගන්න පාඩම් පන්ති මුල ඉන්නේ. එතස පිළිත් කියන්න ඉගෙන ගන්න ඕන. පිළිත් කියනකොට මේ හැම පාඩේකම කමටහනක් තියෙනවා. හැම පිරිත් පාඨයකම කමඨහනක් තියෙනවා. ඊට පස්සේ භාවනා කරනකොට ප්‍රශ්නයක් එනකොට අරක පොඩ දාලා බලමු. නැත්නම් මේක දාලා බලන්න. දානකොට Tamanටම තේරෙනවා මේකට මේක හරියනවා මේකට මේක හරියනවා කියලා. ඒ Tamanට අර ප්‍රේලිකාවක් විසඳන වෙලාව වගේ සත්‍යයනා කරනකොටම ඒකේ තර තේරෙන පටන් ගන්නවා මේ අපි කියන්නේ මේ ස්වභාවික වර්ණය කියලා. මේ වෙලාවට කොයි පාටේද සජ්ජහායනා කරන්න ඕන කියන එක ස්වභාවික වර්ණේ තියෙන්නේ කුශාග්‍ර බුද්ධිමතාට විතරයි. අනික් මිනිසයා හොද්දට ලුණු මදි වෙනකොට කහ දාන. එහෙම නැත්නම් ගොරක දාන. ආයෙත් ලුණු බන්නවා හරියන්නේ නැහැ. ආයෙ කහ ටිකක් දාන. එනිසා මේ කහ ගොරක අඳුරන්නෙත් නැහැ. හොද්දේ පදම දන්නෙත් නැහැ. ඒ වගේ මේ වටේ තියෙන කහ කොරකොල දෝෂයක් නැහැ. ගොරකේ වැඩ කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ සද්ධර්මය කියලා කියන්නේ හැම දෙයකටම බෙහෙත් තියෙන නැත්නම් ලොකු මේ තෝරන්න ඉවර කරන්න බැරි තරම් දෙයක්. ඒ අදාළ දේ තෝරගන්න සර්වචනසේ ඇත්තට ලෝකෙ ඔක්කොම අපිට ලං කරලත් නෑ. උන්වහන්සේ අපිට ලං කරලා දීලා තියෙන්නේ මේ රෝගේ නැති කිරීම අදාළ කරන ටික තමයි. ඒකයි සාරිපුත්‍ර සංඝසේ තවත් එක පෙරලා ලං කරලා දෙනවා. මේ සත්‍යයනාවත් පුරුදු කරගන්න ඒ සත්‍යයනා කරනකොට තමන්ට විශාල වශයෙන්ම කෙලෙස් නූපදනා චිත්ත වීදි පහළ වෙන්න පටන් ගන්නවා. හරියටම තියෙන රෝග ලක්ෂණ හරියට තමයි ශරීරයේ මේ පෞරුෂත්ව දුර්ලභම දැකලා හරියට අදාළ පාඩේ සම්බන්ධ වෙන එක කුසලයක් පාඩපත් වෙනවා. නෝපන කුසල් නොයිපදීම උපන කුසල් දුරු කිරීම නෙවෙයි. නෝපන් කුසල් ඉපදීමක් වෙනවා. අපි මෙතෙක් කල් දැකපු නැති ගුණයක් ධර්මයේ තියෙනවා සජීවී ගතියක්. අන්නේ සජීවී ගතියට අපි හරියට මේ ප්ලග් එකට ගැහුවා වගේ උපකරණයක් ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කෙනා කියන දේ අනිත් එක නටල්ලන්නේ නැහැ. මොකද මෙයාගේ දර්ශ ලක්ෂණ වෙනස්. මෙයා කියවන වෙන පාටයක්. මේක පොදුවේ කියතයි ධර්ම සත්‍යයනා කරනකොටත් ප්‍රශ්න විසඳන වෙලාවක් කියනවා. ඒ නිසා සත්‍යයනා කරත හැකි. ඊ ගාවට සඳහන් කරන සාරිපුත්‍ර ස්වාමීන් මේක තුන්වෙනි කාරණාව. ඒ එයාට ඒ විදිහට සත්‍යයනා කරනකොට අත්පටි සංවේදී හෝති ධම්මපටි සංවේදී හොයාර තීරෙන පටන් ගන්නවා මම මේකල් මේ උපකරණේ පාවිච්චි කළා නෑ. ඒක මෙතන දැම්මම ඉවරයි වැඩේ. ඒකෙන් ධර්මයක් තේරෙනවා. මේ අතර හේතුඵල සම්බන්ධයක් තියෙනවා. මම කොච්චර තටමවත් මගේ කර්ම ගෙවෙනකන් මට අරක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ඒ ධර්මතා යෙදෙන්න ඕනේ. ඒක නිසා ඒ කර්මයට බාර දෙලා පැත්තකට වෙන්න එපා. අපි නිතර මේකට තල්ලුවක් දීගෙන ඉන්න ඕනේ. එතකොට අර කර්ම ගෙවෙන වෙලාව වෙනකොටම මේ ගැම්ම එන්න පටන් ගන්නකොට තේනවා මේවා අපි තටමැව්වට මහ කියන්නේ ඒ යෝගේ යෙදෙන්න ඕන. කාරණා කම්ම යෙදෙන්න ඕනේ. එතකන් ඉවසලා කරන්න. කර කරන කියලා හරියටම යතුරු කැරල්ලකින් අදාළ යතුරු දැම්මට පස්සේ දොර ඇරෙනවා වගේ. අපි එතකන් ඔබ ඔබ බල බල ඉන්නවා. මට අදාළ යතුරු දාලත් වැරදි විදිහට ඇල්ලුවොත් යතුරු වැටෙනවා. ඒකත් දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ දානකොට හරියනවා වගේ මේ කටයුත්ත කරන නිසා සත්‍යයනා කිරීම එදා ඉඳලා අද දක්වාම දැන් අපි සත්‍යයන් කරන්නේ පාලිද සිංහලද සංස්කෘත ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ අදාළ පාඩේ මේ කියනකොට තමයි වැටහීම එනවද කියලා. ඒ මුගක් වෙලාට ওই ලංකාවේ විතරයි අදාළ අපි කියන ජාත්‍යන්තර පාලිය භාෂා භාවිතා වෙන්නේ බුරුම් භාෂාවේ සම්පූර්ණම පාලි විකෘත කරලා සෞජාන මේ සත්‍යයන් කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුද්ධං තිරණං ගිස්සාමි. ධම්මං තිරණං ගිස්සාමි. සංඝං තිරණං ගිස්සාමි. එහෙම තමයි උච්චාරණය කරන්නේ. ඉතින් බුරුම ස්වාමීන් කියනවා සාමි මේ රාමයි කියලා දෙන්නේ ගියලු දෙමළ දෙන්නේ පන්තලට. කියලා ඒ ආම්දුරන් ගල අපි නම් සාමිනාත Hindu ආගමකට වන්තේ අපිට ආශිර්වාද කරන්නේ. ඉතින් යාගයවල බුද්ධාන් තරණං ගිස්සාමි ධම්මාන් සරණං ගිස්සාමි සංඝාන් තරණං ගිස්සාමි කියලු ස්වාමී හිතුවලු මට දැන් ආශිර්වාද ලැබුණා. රාම කිව්වලු ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරේ නැහැ කියලා. අපි නම් ගච්ඡාමි කියලා නෙකේ ඒකේ ගිස්සාමි කියලා කියන්නේ. ඊට පස්සේ ආමඳුරෝ ගිස්සාමා දිස්සාමා කියලා තුන්තරයක් කිව්වට පස්සේ අරුත් පින් පිටිට ගානක් ගාලා ගියාලු යන්නේ. හරි පුදුම හිතනවා කර්ම වාක්‍යයක් කියනකොට බුරුම් භාෂාවෙන් හරි පුදුම හිතනවා සීල් සමාදන් කරන බුරුම් භාෂාවෙන් ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ අපේ පඬිස්සංශම කියනවා නියම පාලි උච්චාරණය යනකොට බුදුහාමතුරු ළඟ ඉන්න වගේ සිවුරේ සුවඳ එන්න පටන් ගන්නවා කියලා. රාහුල කුමාර කියලා අතින් ඇල්ලුවේ මහණ උඹේ එවනෙලත් පට සැපයි කියලා. ඒ හරියට පාලි උච්චාරණයක් යනකොට ඒකට අපේ හිත ඇදිලා යන හැටි නිසා අපේ අටුවාචාර්ය මහන්සලා සඳහන් කරලා තිනවා මේ පාලි භාෂාව තමයි දේව භාෂාව මූල භාෂාව කියනවා. දෙවිවරු කතා කරන්නේ මේ භාෂාවෙන්. මේක තමයි සීළු භාෂාවේ මූල කීති අපි සමහරට ඒක හාස්‍යයට ලක් කරනවා. මේ අපි ඒක ලොක් කරගන්න හදනවා කිය. නමුත් උච්චාරණේ පාලිය මහ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියලා ඒ නතර කරන්න ඕන තැන නතර කළා කියනකොට ඒ පුදුමාකාර කම්පන වේගයක් තියෙනවා. ඒක ඔය මේ කොහෙද ජපානයේ ගොල්ල වතුරට පිරිත් කරලා වතුර ස්පටිකීකරණය කරලා ඒ පිටිතේ ස්පටිකේ තියෙන සමතුලිත භාවයයි එහෙම නැත්නම් මොන හරි නරක වචනයක් කියලා ලක්ෂ වාරයක් කියලා ඒ වතුර ස්පටිකී කරනාට පස්සේ ඒකයි එයාපෝට් වල ගහලා තියෙනවා ඒ තරම් තමන් කරන උච්චා සජ්ජහන කරන හැම වචනයකින්ම තමන්ගේ හිත එක්ක පිරිසුදු වෙනවා නැත්නම් අපිරිසුදු වෙනවා එච අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නරක වචන පාවිච්චි කරනවා නම් කාට හරි හිත හිතා ඉන්නවා නරක දෙයක් ඉතින් ඒ තරමටම තමන් තමන්ගේ ලේ නරක වෙනවා ලොකු සාංශයේ ඉන්න කාලේ ඔය 88 විතර ඇති. ඒකට ඔය තිබුණා මේ ජීවිපී කලබල වගේ අද්ද කොයිද? ඉතින් ලොකු සාංශේ පත්තර බලන්නේ. ඊට පස්සේ මම හරි කවුරු හරි ඉතින් අපිත් ඔය එනේ කියනවා. ඊට පස්සේ මං කව මේ මිනිස්සු පෙළපාලි යනවා. මේ මිනිහා භංග වේවා, මේ මිනිහා භංග වේවා, මේ මිනිහා භංග වේවා. ඉතින් ලොකු සාංශේ කියනවා. ඒ මනුස්සයා භංග වෙන්න ඉස්සලා මේ කියන මිනිහා භංග වෙනවා. ඒ සද්දේ Tamanda වදිනවනේ. අපි කාට හරි බනිනවයි කියන්නේ. ඒ බණින වචනේ අරමනසට යන්නේ ඉස්සලා විතක්ක විපහරේ මෙතනනේ නිසිද්ධ වෙන්නේ. ඊට තමන්ගේ හෘදේ වස්තුනේ නරක් වෙන්නේ. ඒ නිසා ඒ විදියට බණින වචන සජ්ජහනකට හොඳ වචන කියන වගේම කියනවා නරක වචන කියන මිනිස්සයා කාට හරි ගහන්න අසුචි ටිකක් අතර ගත්තා වගේ කියලා කියනවා. අසුචි කරන දෙන්නයි යන්නේ මූණකට රිවට් වෙනම ඉස්සලාම තමන්ගේ අතනේ කෙලෙසෙන්නේ. එහෙනම් කාට හරි ගහන්න කියලා ගිනිගත් යකඩ බෝලයක් අතර ගන්න උතෝ මැරෙන්න ගහනවා කියලා ගහනකොට ඉස්තල්ලාම Tamange අත තමයි පිච්චෙන්නේ. ඒ නිසා සජ්ජහායනා කරනකොට අපි ගන්නෙ නරක වචන නෙවෙයිනේ. එහෙම නැත්තම් අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන වචන ගත්තාම අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගින්න නැත්තම් ලේ නරක් වෙන්න වෙන මොකක්වත් ඕනේ ඒ Taman එදිනදා පාවිච්චි කරන වචන ටිකම ඇති. ඒක අපි බજાર එකේ භාෂාව නියන්නේ. බજાર එකත් එක්ක තමයි යන්නේ. ඒ නිසා කතා නොකර ඉන්නවනම් බලන කොච්චර සුද්ධ ලාභයද කියලා. විශේෂයෙන්ම හිස්සචන පරිසවචන සම්බප්පලාව කේලම් නොකිය ඉන්නවනම් ඒ චිත්ත පිරිසුදු චිත්ත වීතිය කොච්චර පිරිසුදු වෙනවද කියලා අපිට බලන්න පුළුවන්ද කියලා ගෙදර කෙනෙකුට කතා නොකර ඉන්න. ගහනවා. කැමති නැහැ ඒගොල්ලන්ට පේන්නේ ඒක ඒගොල්ලන්ට කරන විරුද්ධත්වයක් විදියට වගේ. කතා නොකර හිටියොත් හිතෙන්නේ ඒ තරහ වෙලා ඒ නිසා අපි නිකන් ඉන්නොට ආවොඳයි නානවද? හා කඩේ යනවද? හ්ම්. මේ නාන මිනිහා දැකලත් අහනව නානවද කියලා. මොකද ඇහුවේ නැත්තම් ඒ මත හිතනවා මේ සත්‍යහයනව හරි නැහැ. ඒක නිසා මේ කැලේකට ඉඳලා මීයෝ කෑ ගහන සත්‍යhari කවන්න අහන්නේ නික හරිසෝ. උන්ද බනින්න යන්න එපා. බයිනකොට Tamande හිත නරක වෙනවා. ඊ ගාවට සතහන් කළ තියෙනවා මේ සත්‍යයනා කෙරුවට පස්සේ තුන්වෙනි කාරණා දෙනවා සාස්ෘණංශේ ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම උගත් සත්‍බ්‍රහ්මචාරින් වහන්සේ නමක්. නැත්නම් සාක්‍ය පුත්‍රේ බුදු පුතෙක් බණ කියනවත් නෙවෙයි. නමුත් යථාසුතං යථාපරියත්තං තමන් ආහබු ඉති දරහාගත් ධර්මයක් අනුවිතක්කේති අනුවිචාරේති ඒ වගේම කියනවා මනසානුපෙක්ඛති කියලා. ඒකට අනුව විතක්කේ පවත්තන. කවදා හෝ මට භාවනා කරගෙන යනකොට සතිය පිහිටව බව මට හිතුණා. නැත්නම් මට තේරුණා. ඒතර කල්පනා කරන මම ඒකට පටන් ගත්තේ කොහොමද? වෙන මට මේක හරියන්නේ ද හරි ගියා. ඒකටම නැවත නැවත විතක්කේ යොදන්න පුළුවන් නම් දැන් භාවනා කරන වෙලාවක් නෙවෙයි. දැන් ඉඳගෙනත් නෙවෙයි ආනපානෙත් නෙවෙයි. හරි ගිය වෙලාවක සිද්ධ වෙච්ච එක විතක්ක විතර්කණය කරනවා නම් හිතින් බලනවා නම් ਵਿਚාරයේදී ඊට කලින් මොකද උනේ? ඊට පස්සේ හරි ගියාට පස්සේ මම කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කළේ? ආදි වශයෙන් විමසා බලන ගතියත් මනසානුපෙක්ඛති අනුපෙක්ඛනාවක් කරනවා. ඒ කියන්නේ අනුපස්සනාවක් කරනවා. ආයෙනම අනිත් දවසේ ඒ පැත්තටම හැරිලා වාඩි වෙන්න ඕනේ. ඒ විදිහටම සක්මන් කරලා එන්න ඕනේ. ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. එතකොට මට සමාහට හරියන්න පුළුවන් කියලා අර හරි ගිය කොටසක් තමන්ට කවදා හෝ යාන්තමට ලාවට හරගිය කොටසක් නැවත නැවත අනුවිතක්කේති අනුවිචාරේති අමනසානුපෙක්ඛති කියලා යනවනම් දැන් බුදුහාමුදුරෝ ඕනේ නැහැ. බණ කියන කවුරුත් ඕනෙත් නැහැ. Taman දන්නවා අර වෙලාවේ මට සක්මන හරි ගියා මට සතිය හරි ගියා පරියන්කේදී ඒකම නැවත නැවත අනුවිතර්කණය කිරීම ඒකම අනුවිචාරය කිරීම විචාර කියන්නේ ඉස්සර පස්සට සලකා බලනවා. ඒකට හරියන්නේ ඉස්සෙල්ලා මොනවද මට හරි ගියේ. හරි ගියට පස්සේ චිත්ත විදි කොහොමද හිටියේ? මම කොහොමද දැනගත්තේ හරි ගියයි කියලා. ඊට පස්සේ මනසානුපෙක්කදී කියනවා ඒකම නැවත නැවත කරලා බලනකොට මේ බුදුහාමුදුරන්ගේ අර්ථයක් නෙවෙයි දැන් සලකා බලන්නේ Tamanටම හරි ගිය වෙලා. ඒකට කියනවා සමාධිස්සච නිමිත්තක් ගහයි හොති කියලා. සමාධිය හරි ගිය වෙලාවක සතිය හරි ගිය වෙලාවේ යම් පරිසරයක නම් Taman භාවනාව කිව්වේ පරිසර කරුණ නැවත සලකා බලන්න කියනවා. නැවත උපෙල දෙන්නේ කියලා. නැවත සපෙල දෙන්නේ කියලා කියනවා. කරන්න කරන්න කරන්න Taman කිතකේ ඉදා මම රවට්ටගෙන තියෙන්නේ. නැත්තම් ඇත්තටම සතිය එලඹිලාද තිබුණේ. එලඹිලා නම් දෙවෙනි සැරේ අනුවිතර්කණේ අනුවිචාරේ අනුපනසනුපෙක්කණේ කරනකොට ආරක යෝජනා ස්ථිර වෙනවා. එදා වෙලා තියෙන බොරුවක් නම් දෙවෙනි සැරේ කරනකොට පේනවා නෑ. එදා මම අර්ථකතන දීලා තියෙන වැරදි. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේ අනුවිතක්ක අනුවිචාර මනසානුපෙක්ඛනා කියන එක මේ විදර්ශනා උපක්ලේශ දැන ගැනීමට තියෙන එකම ක්‍රමය. එතන තමන්ගේ හිතේ තියෙන ෂටගති, හිතේ තියෙන මායාවී ගති, හිතේ තියෙන වංචනික ගති දැන ගැනීමට තියෙන එකම ක්‍රමය ඒකෙම යොද යොදා බලන්න කියන්නේ. එදා වෙච්ච එක හරි කවුරුත් ප්‍රශ්න කරන්නේ නැපා මම අස්පනා පිට දැකෝ එකක් කියලා ඒකට මේ ගිඩිය පිටින් බාර ගන්නෑ. නැවත සලකා බලන එකට කටුකුරුදී සාංශ කියනවා Taman දැකපු දේ පිළිබඳවම තම විවේචනාත්මකව බලන. ඉතින් අරදින්න ඇති. හරිනම් අදත් එන්න ඕනේ. කියලා Tamanම Taman අභියෝග කරනවා. එහෙම කරන්න පුළුවන් එකක් ධර්මය කියන්නේ. ඒක ධර්මයක නිග්‍රහයක් නෙවෙයි. හරිනම් ගල හොඳ නම් ඇඹරු කහමක් වේද කියලා ආයෙ යොදව දබන. ඉතින් බයයි එහෙම කරන්න බයයි මේ බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන ඉන්න එකනා. එයා හිතන්නේ නැහැ මම එදා දැක්කේ මේ භාවනා කරනකොට අම්මා දැක්කා. ඉතින් එයා හිතන මේ අම්මා ඇවිල්ලා තියෙන බයින්ඩියක් කියන්න වෙන්නේ නැති. ඉතින් ගිහලා අහන පේනකාරයෙක්ගේ ගනි මහත්යෝ මේ භාවනා කරනකොට අම්මා දැක්කා. ඉතින් ඒ වරන් චක්කයොත් ආයෙසරයක් බලන්න ආයෙත් දැක්කොත් එන්න කියලා අනේ. ඉතින් අරමිනියට බැනලා ගෙදරට එනවා. භාවනා කරනවා සුද්ධ කරන ගියොත් ආයෙත් අම්මා આવොත් කියන්න. නැත්තම් ගණන් ගන්න දෙයක් නෑ. ඉතින් ඒකට කැමති නෑ. අන විතක්කරණ කැමතිද? අන ਵਿਚාරයට කැමතිද? මනසාන පෙක්කනාට කැමතිත් නැහැ. නමුත් මේ භාවනා නම් වැදගත් ඔය බීච අම්ම නෙවෙයි, අත්තම්මත් නෙවෙයි. නැවත නැවත යොදලා බලන්න. මේකේ තියෙන මේ මේක ඇතුලේ තියෙන මේ දර්ශනය, මේක ඇතුලේ තියෙන මේ තාක්ෂණය යෝගාවචරයට තේරෙන්නේ මේක හිතන මං හිතන අපේ තේරවාදී අනිකු සියලුම කල්පනා ක්‍රම අධ්‍යාපන ක්‍රම සහ දැනුමට වැඩිය වැඩි වෙන දේ තමයි අනුවිතාරේ ਵਿਚාරය විතක්කේ අනුවිචාරේ මනසානුපෙක්කනා Tamanට විචේ Tamanම අව탁සිරු කරනවා. එතකොට මාන්නෙට ඉඩක් නැහැ. ඒක නැවත නැවත කරනකොට හරියනවනම් ආයි කයින් අසහකිය වසන්න ඕනෙත් නෑ සැක කරන්න දෙයක්වත් නෑ. ඒකම නැවත නැවත කිරීමෙන් තමයි කරන්නේ. ඒ වගේම එක සැරයක් වෙච්ච පමණින් කෑකොස්සන් ගන්න යන්නෙත් නෑ යා. එයා දන්නවා කෑකොස්සන් ගැහුවොත් වරදින්න ඉඩ තියෙනවා. හොඳම දේ අනවිතක්කේ අනවිචාරේති මනසානුපෙක්කති කියන එක තමයි සයන්ස් වල කියනවා. විද්‍යාව කියනවා යමක් නැවත නැවත කරලා ඕන කෙනෙක් කිරුවොත් එකම උත්තරේ හම්බෙනවා ඒක විද්‍යානුකූලයි කියලා කියනවා. අතන කරපු දෙය මෙතන කරත් ඒ උත්තරෙම එන්න ඕන. මිගෙල් කරපු එක ඩැනියෙල් කරනකොටත් ඒක උත්තරෙම එන්න ඕන. එහෙනම් විද්‍යානුකූලයි. මේක තමයි බුදුරජාණන්සේගේ විද්‍යාව අනු විතක්කේති අනු ਵਿਚාරේති මනසානුපෙක්කති ඒ වරක් කරලා හරි ගියේක නැවත කරලා බලන්න වැරදුන එකත් කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ කොයි වෙලාවකරි අධික රාගයක් ආපු සිද්ධියක් ඇති උනා කියලා ඉතින් ඒ වෙලාවේ අපිට මගේ தත්තර ගැලපෙන්නේ නැති විදිහට මහා හීනමානකට වැටෙනවා කියලා මුදවට භාවනා කරනවාදී ඒකම ආයතරයක් කරලා බලන්න ওই විදිහටම රාගය එනවද කියලා රාගය කියන යථාර්ථයක් එන්න ඕනේ. නෑ, මනස හයි වෙච්ච වෙලාවේ රාග අරමුණක් දාලා බලන්න එන්නේ නෑ. මනස දුර්වල වෙච්ච වෙලාවේ පොඩි දෙයකට වැටෙනවා. ඒ නිසා අනවිතක්කනේ අනවිචාරය සහ මනසානුපෙක්ඛනාව කියලා කියන එක තීරණ පරිඥාව කියලා වතු කාලින ආචාර්යවරු පෙන්නලා තිනවා. Taman තීරණයක් කරනවා. පොට්ටේට හරි ගියා. අහම්බේට හරි ගියා. ඒක උපමාවට දෙන්නේ එල්ලෙට වෙඩි තියන්න හදන දුනු වායක දුනු වාය අතවැතියෙක්. දැන් කියන විදිහට ටාගට් ෂූටින් කියලා එල්ලෙට වෙඩිච්ච යන තින් කාට ඔක්කත් තුක්ක ගත්ත ගමන් තුක්ක බැලන්ස් කරන කොකා ගසන්නවත් බෑ. මොකද ඒ තරම් ඒක ගත්තේ එල්ලේ කැඩලා යනවා ගස්සනකොට. කැමරාව කරන හරියට ફોකස් කළා ක්ලික් කරන්න බෑ. ක්ලික් කරන්න හදනකොට කැමරාව හෙල්ලිලා ඉවරයි. ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා කරනවා නම් පුළුවන්. තුක්කවත් ඒ වගේ ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා මවුන්ට් කරලා නමුත් ඒක අපේ ශිල්පේ නෙවෙයිනේ. එහෙම නෙවෙයි පයින් පිම්මට වෙඩි තියන්න නම් තුක්ක හසුර ගන්න එපා. ඉතින් හසුරවගෙන වෙඩි තියලා තියලා තියලා තියලා කොයි වෙලාවේද හරියටම ලෑල්ලට වදින්නේ. අන්නේ වැදිච්ච එක ඊට ඉස්සලා මෙච්චර බුලට් නාස්ති වුණා. ඒ කතා හරියන්නේ මේකට එක ක්‍රමයයි තියෙන්නේ. කරලා වරද්ද වරද්ද කරන එක. ආන්නේම කරනකොට හරි ගියේක අල්ලගෙන බලන්න ඕනේ මට කොහොමද මේක එල්ල වුනේ. කරනකොට කරනකොට එල්ලෙට විරිචියන්න පුළුවන්. ඒත් පොට්ටේ ඊගාවේ හරියන්නේ නැහැ. අන්න ඒක දැනගන්න තියෙනවා මට එල්ලෙට වෙරිත යන පුළුවන් කුසලතාවයේ මයි ළඟ තියෙනවා පරිචය නැහැ. කලපුරුද්ද නැහැ. ඒ නිසා මේ පරිචය නැගිටින්න නම් ඒක මට වාසි දෙන්න මේක නැවත නැවත කර බලන්න. කර බලනකොට ඊගාවෙක හරියන්න ඕනේ කියලා අපි පැතුවොත් වැරදි. ඊගාවෙක වරදින්න ඉඩ තියෙනවා. නමුත් අපි කරගෙන කරගෙන යනකොට ඉස්සලා 100ක් වැඩි දිනකට එකක් වැඩි හරි ගියා නම් දැන් 70ක් කරනකොට දෙවෙනි එක හරියන්න ඉඩ තියෙනවා. ඒ තියෙන ධෛර්ය ඉලක්කය ඊගතට 60ක් තියෙනකොට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවනා හරියන වෙලාවේ ආනපාන හරියන වෙලාව කියමු. එතින් එන්න පළවෙනි පරියන්කේදී යෝගාවචරයට 45ක් විතර යනවා. මේ වේදනාව සංසිඳවගෙන ඉන්නේ කියව සංසිඳවගෙන ආනාපානිය අල්ලගෙන මුණට මුණ දාලා තියාගෙන ලං කරලා බලන්න. දැන් යෝගාවචරයන ලකූ පිම්මක් පැන්නේ. පැය ඇතුළත කොහොම හරි ආනාපාන දෙකට සතුටුයි. දැන් මේ යෝගාචර මේක හරි මේක හිතත් හරි කියත් නැතිවත් මම අනිත් දවසෙත් මේක කරන්න ඕනේ කියලා මේ විතර්කනේ ਵਿਚාරේ සහ මනසානුපෙක්කනාව කළා දෙවන දවසේ හරි එනකොට 45ක්ම යන්නේ 40න් හරියනවා. ඒක මේ මේ නැවත නැවත කරනකොට දන්න පාරම ආහා යන මිනිහයි දෙවෙනි දවසේ ආහා යන මිනිහයි අච්චරම පාර මග නැත කර කර හඳ ඕනේ නැහැ නේ දෙවෙනි සැරේ යනකොට තුන්වෙනි සැරේත් යනකොට තාමත් අහන්න ඕනේ. නමුත් එක පොලෙන් දෙතුලින් අහනකොට පාර යනවා. අන්තිමට අපි පාර අහන්න නැතුව යන්න ගත්තොත් මෙතනින් වාහනේ ගත්තා අතන ගිහලා නතර කරනවා. එතකොට පාර කෙටි වෙලා නෙවෙයි. අර දන්න Tamanගේ අත්දැකීමම නැවත නැවත හපහපා කණ්ඩ ඕන. හරක් දවල්ට කාලා රැට වමාරකන් වයි කියලා එකක් තියෙනවා. අරකගේ ආහාර බොක්කේ හතරක් තියෙනවා කොටස්. ඉස්ලා වැටෙන බොක්කට යන්නේ කොළ දේවල්. ඊට පස්සේ ඒක වමෑරුවාට පස්සේ හපල හපල හපල හපල දෙවෙනි බොක්කට යනවා. පළවෙනි ගොරෝසු බොක්කට යන්නේ ඒක ඇතුලේ තමයි බැක්ටීරියා වැඩ කරන්න පටන් අරගෙන මේක දිරවීම සිද්ධ වෙන්නේ. ඉස්සලා කරන්නේ අවුව නැති වෙලාවෙ විජහට ජඩ බොක්කට දාගන්න එක. ඊට පස්සේ වමාරා කෑමක් කරනවා. වමාරා කෑමට කියනවා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. රිලව් කනකොට හක්කෙල්ල ගන්නවා දැකලා ඇති. අර ළඟ ඉන්න උන්ගේ බේරගන්න ඉක්මනට කරන්නේ හක්කට දාගෙන ඉගොල්ල කෑල්ල කෑල්ලට කර තල්ලු කර කර අම අම අම අම ඉන්නවා. ඉතින් හොඳ රස කෑලි තිබුණොත් එහෙම ළඟ ඉන්න එක හක්ක කඩන්න කනවා. මෙහි ඉන්න කොහොමද හැම රිලා කණ්ඩායම හක්ක කැපිච්ච කට්ටිය. ඊතරම් ආහාර වල රණ්ඩුව. නමුත් ඒක නෙමෙයි බනට කියන්න හදන්නේ මම. මේ පළවෙනි සැරේ බොක්කට දාගත්තට හක්කට දාගත්තට දිරවන්න බෑ. ඒක අඹරන්න ඕනේ ආයසරයක්. ඒ අඹරීම සඳහා වමාරකෑමක් කරන්න ඕනේ. එතකොට තමයි මේ එන්සයිම් ඇතුළට ගිහිල්ලා හොඳට දැන් අපි දත් වලින් මේ වැඩේ කරනවා. කුකුලගේ මෙතන මේ වෙනම කෑල්ලක් තියෙන ආහාර අඹරන්න. විලව හක්කට දාගත්තට ගිලින්නේ නැහැ. අඹරලා කනවා. හරක ගිලලා වමාරා කනවා. මීමැස්ස පැණි බීලා බාගෙට දිරවල වමාරනවා ඇවිල්ලා මේ වදේ. එيشා ඒව දිරූප ආහාර. ඒක රසයි. ඒක හරි බොහොම ලේසි පාඩව ගන්න. නමුත් ඒ කෘත්‍යයක් තියෙනවා එතන මැද. ඒ මීමසගේ කෘත්‍යයක් කරලා තියෙනවා. ඒක තමයි උ පැටවුන දෙන්නේ. මම දැකලා තියෙනවා මේ බැල්ලියෝ බල්ලෝ පැටවුන කාලා ඇවිල්ලා එතන වමාන. මම එක දවසක් දැකලා තියෙනවා තමනේ බැල්ලිගේ තාත්තා කවුද කියලා බැල්ලි පැටවු දන්නේ නැහැ නේ. බැල්ලි දැන් ගෙදර හැදෙන බැල්ලියක් නම් අපි දන්නවා පෙඩිග්‍රී එක. නැත්තම් පැඩිගිරියක් නැහැ නේ පාරේ ඉන්න බැල්ලියන්ගේ. මෙහි හිටියා බැල්ලියක් ඌට මේ හිටියා අප්පුවාම කෙනෙක් වෙනම බල්ලෙක්. දෙන්නමයි පවුල් කන්නේ. ඒ ඉන්දියන් ආමතුරු ඒ ඌට දාලාතර මෙත්තා කියලා බල්ලගේ නම. උතු සමාද. ඌ දානසලාට කියලා බත් කාලා ඇයිලා පැටව ඉස්සරහ වමනේ කරනවා. සමනේ අම්මා ඒක කරන්නේ. බල්ලත් කරනවා. ඊට පස්සේ අරුන් ඒක කන රස පමහැරුවාට පස්සේ කනවා. ඒක නිකන් හරියට මිහිරියක්. ඒ වගේ අපිට කවදාකවත් මතක තියාගන්න මේ ධර්ම එක සැරේ අවබෝධ කරන්න බෑ. අපි මල්ලේ දාගත්තට ඒක නැවත නැවතත් අනවිචාරේති අනවිතක්කේති අනවිතක්කේති අනවිචාරේති මනසානුපෙක්කති කියන්නේ භාවනා කරන වෙලාව වෙන එකක් නෙවෙයි. අපි උගක් කරන්නේ මේ භාවනා කරනවා කියලා එකක් හිතාන ඉන්නවනේ. මේ භාවනාවෙන් අනු යන ක්‍රියාවක්. ඒකට කියනවා අනුපස්සන. අනු විපස්සන. ණය විපස්සන. මේ ණය විපස්සනාවත් විපස්සනාවක්මයි කියලා මහසි සෑඩෝ සෝන්සේ කල්පනා කරන එක කල්පනාවක් ඇත්තටම. ඔය කල්පනාවට පදනම් වෙලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂي ප්‍රත්‍යක්ෂ වශයෙන් දිරවන්න බෑ අපට. ඒක නැවත නැවත කරනකොට වමාරා කෑමක් සිද්ධ වෙනවා. අන්නේ වමාරා කෑමේදී දෙවන්නේක් නැහැ. කවුරු කියලා දෙන්න ඕනේ. හැබැයි Taman දැනගන්න ඕනේ කොයි කොටසද හරි කොටස, කොයි කොටසද දියුණු වෙච්ච කොටස, කොයි කොටසද ප්‍රගතිය ඒකයි වමහරා ගන්න තියෙන්නේ. වැරදිච්ච වමහරා ගන්න ගියොත් යාට චින්තාමය ඥාන ඇවිල්ලා භාවනාව බාධා කරයි කියලා කියනවා. ඒක භයානකයි. ඒක ඒකට තොම ගයන්නේ. වැරදිච්ච එකක් හරි කියලා හිතා ගන්න. ඒ නිසා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියනවා මාර්ගයේ තබා අමාර්ගයේ හරි කියලා හිතගත්තු මනුස්සයාට හැමදාම වැරදි ට්‍රක් එකෙමයි දුවන්නේ හිත. මාර්ගය අමාර්ගය දෙක කියන එක අනිවාර්යෙන් විසඳිය යුතු ප්‍රශ්නයක්. ගුරුවරට කරන දෙයක් නෑ. තමන් දැනගන්න ඕනේ. අන්න ඒකෙදී මාර්ගයේ අමාර්ගයේ තබා මාර්ගයේම නැවත නැවතත් අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛනාව දන්නවනම් එයා ඇත්තටම නිවනේ පෙර ලකුණු දැකලා තියෙනවා. එයා දැනගන්න මේ පාර වැරදි මේ පාර හරි කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි බොහෝ විට වැරදි පාර හරි කියලා හිතන්නේ. ආරි පාර වැරදි කියලා හිතන්නේ. ඒ නිසා කියනවා අවිද්‍යා જાති දෙකක් තියෙනවා. නොදැනීම් જાති දෙකක් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යා සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යා කියලා. අපි මේ කරුණු දන්නේ නැති නිසා අපේ මෝඩකමක් තියෙනවා. දෙක වැරදි දෙයක් හරි දෙයක් කියලා හිතා ගැනීම නිසා අපේ මෝඩකමක් තියෙන එක අරින්නම බෑ. බෞද්ධයෙකුට තමයි ওই දෙවෙනි කියන අවිද්‍යාව තියෙන්නේ. බෞද්ධයා හිතන්නේ මේ දහම් පාසලේ ගිහිල්ලා ඉගෙනගත්ත දේවල් තේරම ඇත්තයි. මේ ධ්‍යාන එනකොට කහා පාට වෙන්න ඕනේ. ධ්‍යාන එනකොට ද යන්න ඕනේ. ධ්‍යාන එනකොට මෙහෙම වෙන්න ඕනේ කියලා ඉතින් කියනවා අර අල්ලපු ගෙදේ කරන භාවනා කළා ධ්‍යානයක් හම්බුණා මට හම්බුන්නේ නැහැ. ඉතින් නඩු. ඒ මොකද යා ඔළුවේ තියාගෙන ඉන්නවා මේ මොකද්දෝ කවුරු හරි කියවෝ පචයක්. ඕවා ගැන ලියන කිසිම කෙනෙක් භාවනා කරනවා මම දැකලා නැහැ. ඔය පොත්පත් ලියන කට්ටියට භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අරකින් කැල්ලක් කරන මේකෙන් කැල්ලක් කරන මේ කොත්තුරු ටික ගන්න. ඊයේ විතර ජීව අධිතර චර්චත්තර ගාලා ගහලා ටෙම්පරාදු කරලා දෙන්නේ. එහෙම එකක් තමයි අද පොත්වල තියෙන්නේ. ඉතින් මේ කට්ටිය ඔක්කොම ඒක පුස්කොළ පොත ඔළුවේ තියාගෙන ඉන්නේ. මෙහෙට එනකොට මෙහෙට ආපුවාම කියනවා මේ යන දවසේ කියනවා දවස් 10 ඉවරලා ස්වාමීන් වහන්සේ මේ මේ ඉන්නකන් නම් මං කරුවේ බුද්ධානුස්සති භාවනා ගෙදර ගියාට පස්සේ යන්න කරන්න කමඨාණක් දෙන්න වෙරිද කියලා. මට වහ කණ්ඩ හිතෙනවා යකෝ මෙච්චර මේ කියලා කියලා මේ ඉඳගෙන ඉන්නවත් බලපං කියන එක ඇහිලවත් නැහැ කරලවත් නැහැ ඉන්නකම් කරලා තියෙන්නේ මොනවදෝ භාවනාවක් යනකොට කියන අපරාධ දවස් 10ක් නාස්ති වුණා සංසේ යනකොට ගිහිල්ලවත් කරන්න කමටහනක් දෙන්න බැරිද කියලා කියනවා ඒ තරම්ම අර දාගෙන එන බහුමත ගලවන්නම බෑ ඒ නිසා මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාව කියන එක මහා වංචනික ධර්මයක්. මහා චපල ධර්මයක්. ෂට ධර්මයක්. ඒක අපි හෙලි කරන්න ඕන. හෙලි කරන කියන්නේ මට ආනාපානිය නැති වේගට යනකොට මන අපහිතුනද අමනාප හිතුනද කියනකොට අහගෙන ඉන්න කණ කියත හැකි. අමයාට මෙන්න මෙහෙමයි පාර යන්නේ. නැත්නම් ආනාපානිය බලන්න මට පෙනුනේ මේකයි. මට වැටුනේ මේකයි කියලා කියන්නේ නැත්නම් අහගෙන ඉන්න එකට ගොඩ ගන්න බෑ. හොඳට ආනාපානිය වැටුණා දිගට වැටුණා කියන්න මොනවත් අර්ථයක් නැහැ. මට ආස්වාස වැටුනේ මෙහෙමයි ප්‍රසවාසය වැටුනේ මේමයි යනකොට යනකොට මේ ගෙවෙනවා ඒකට මට බයක් ඇති වුණා එහෙම නැත්නම් මට ආසාවක් ඇති වුණා මං යන්නේ ඉස්සරහට මං යන්නේ පස්සට කියලා වැටුණා කියන එක කියනකොට නම් කිහිල් ගහ ගන්න දෙයක් නේ පොල් ගහ ගන්න දෙයක් නේ කියලා අහගෙන ඉන්න කෙනා තේරෙනවා. ඒතර කීයට හැකි පැහැදිලිවම මෙතන අරගෙන තියෙන මතේ වැරදි කිය. මම පොඩි ඒකේ තියෙන සංකීර්ණතාවය එහෙම නැත්නම් ඒකේ තියෙන සූක්ෂම භාවය තේරෙන්නේ මෙහෙම කියන්නම් අද තුන්වෙනි අත්ත දෙන දවස නිසා තේරෙන්න ඉඩ තියෙනවා භාවනාව ගොනු වෙන කෙනාට අපි යම් අරමුණක් අරගන්නවා ආස්වාස් ප්‍රසආසෝ පිම්බීම හැකිලිම අරගෙන ඒක දැනගන්න ඒක අල්ලගන්න ගොඩාක් කල් යනවනේ කෙනෙකුට සමහරට ආනපනේ අහුවෙන්නෙම නැහැ කියනවා නැත්නම් පිම්බීම කියලා අහුවෙන්නේ කොහොමද අහුණයි කියමු අහුණාට පස්සේ ආගෙන් අහන්න ඕන කොහොමද දන්නේ අහුණයි කියලා දැනනපනේ හරි කියලා දන්නේ කොහොමද ඉතින් ඊට පස්සේ ආ ගොළු වෙනවා කතා කර ගන්න බැරි මේ කිය වැඩන්නේ අහුණාට අහුවෙච්ච බය හෙලි කරන්නව ආ නෑ මට අහුනේ නාසිකාග්‍රේ හුලං වදිනවා දැනෙන සීතලට දැනෙනවා හරි දැන් කොහොමද දන්නේ මේක ආස්වාසිය කියලා අයියයි ආස්වාසයලා සීතලනේ ප්‍රසවාසයේ උණුසුමේ ආ හරි හරි දැන් හරි දැන් මේ විදිහට ආස්වාස ප්‍රසවාසයේ වෙනස දක්වමින් කීයක් බලන්න පුළුවන්ද මන් දන්නේ ආ එන අනිද්දාස බලන්න ඔන්න බලාගෙන ඉන්නකොට මෙයා උත්සාහ කෙරුවයි කියලා හිතමු මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියලා මෙනී කරමින් හෝ අනුපස්සනා කරමින් යනකොට මේක දැන් තුනී වේගණ යන්න පටන් ගත්තයි කියලා අපි උපකල්පනයක් කරමු. දැන් එතකොට මේ යෝගාවචරය බය වුණොත් ඊට පස්සේ කෙනෙක් මෙච්චර අමාරුවෙන් අල්ලගත් ආනපන දැන් නොපෙනී යනවා දැන් මේක කියන්න ඕනේද ස්වාමීන් වහන්සේට? එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න ඕනේද? එහෙනම් හයියෙන් මෙනෙහි කරන්න ඕනේද? නැත්තම් හිත නින්දට වැටෙනවාද කියලා බොරුවල් වල රාශියක් තියෙනවා ඒ සිද්ධියේදී. මේක පහුවෙන්දක් හරියටම මත්නම් ඊයේ නම් ස්වාමීන් වහන්සේ ආතල් ප්‍රසාද 10 15ක් බලන්න යන්න පුළුවන් වුණා. නමුත් දැන් කරගෙන යනකොට මේක එපා වුණා, තුනී වුණා, නොදැනී ගියා. මං හයියෙන් ආයතරයක් හුස්ම ගත්තයි කියනකොට තේරෙනවා මේ පොල් ගහ ගන්න දයන්නේ එයා බයයි ඒකට. තුනී වීමට බයයි. ඒක නිසා අයියෙන් හුස්ම ගන්නවා. එනතන හයියෙන් මෙනෙහි කරනවා. ඒතකොට කිය တဲ့ හැකි ඒ තුනී වෙන එක අවසන් දෙපා. එහෙම යන්න රින්න ඕකේ වෙන්නේ අර හොද හොද මඩේ දෙමිල්ලක් කියලා කමඩාන සුද්ධ කරතයි. නමුත් මේක නම එක කියන්නේ නැත්තම් භාවනාවේ දියුණුව එන්න හදන මෙයා කියන්නේ නැහැ. එතකොට අහගෙන ඉන්න එක නාසරණයිනේ උත්තර දෙන්න බෑනේ. ඒ නිසා මේ තුනී වීම වැදගත් හතරවෙනි වගේ පියවරක්. තුනී වීම මනාපයට ආවද අමනාපයට ආවද බයද්ද අරියාදුවක්ද හරියමත්ද කියලා ඒ කෙනාගෙන් අහනකොට තේරෙනවා මොකද සමහරු රූපෙට කැමති අරූපෙට අකමැති. එහෙම කෙනා ආයෙත් හයියෙන් උස්ම ගන්නවා. මෙනෙහි කරනවා. ඊසాత බඳගෙන අඬනවා. අරූපෙට කැමති කෙනා අපරාධ තුනි වෙච්ච ආනපනේ ආයෙ ගොරෝසු උනානේ. ගොරෝසු නෙමේ සද්ද නිසානේ. මේ වේදනාව නිසානේ කියලා ගොරෝසු වීමට දෝෂ කියනවා. එයා සියුම් භාවයට කැමති. ඕනම කෙනෙක් මේ දෙක එකට වැටෙනවා. එක්කෝ රූපෙට කැමති එක්කන අරූපෙට දොස් කියනවා. අරූපෙට කැමති නම් රූපෙට දොස් කියනවා. ඒකේ නදන්නේ කමඨාන සුද්ධ කරනකොට මේ වෙන වෙනස්කම විශේෂම විපරිණාමය වෙනකොට කොහොමද ඒක දිහා බලන්න කියලා කියන්න පුළුවන් නම් අනික් කෙනාට පොඩි උදව්වක් දෙන්න පුළුවන් ඒ අනුවිතර්කණයට අනුවිචාරණයට මනසානුපෙක්ඛනාවට ඊට පස්සේ කියන මේ තුනී වේගන යනකොට ගොරෝසු වේගන යනකොට දැනෙනකොට නොදැනෙනකොට තමන්ගේ හිත ඒකට දක්වන ආකල්පය හරි ගියාද වැරදුනාද සමතේද විපස්සනාවද කියන කාරණාව කියනවනම් ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියන්නේ. ඒකේ අනවිතක්කන ක්‍රමය අහුවෙන්නේ වාර්තාවට ඒක දඟෝ කෙනෙක් දාන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා තමාර වෙලාවට එහෙම යනකොට ආලෝකයක් පේනවා. එතකොට කියනවා මෙයා දැන් ආනපන පැත්තක දාලා කියනවා මට කහා පාට දැක ගිනි බෙම්බරක් වගේ එන්න පටන් ගත්තා. ආස්කූරුපත් වෙන පටන් ගන්නවා. ඕක ගැන නෙවෙයි මේ ආනාපාන ගැන බලන්න කියලා. එතකොට හිතනවලු මේ මේ ස්වාමීන් වහන්සේ එච්චරවත් භාවනා කරලා නැහැ. මගේ එකට ඊර්ෂ්‍යාවෙන් මේ ලැබෙන ආලෝකයටත් විරුද්ධ වෙන්න හදනවා කියලා ගුරුවරයාත් අතහැරලා යනවලු. කමටහනත් අතහැරන භාවනා මධ්‍යස්ථානෙන් දාලා යනවා. මොකද මේ ආතරමගදී හම් වෙච්ච මේ ආලෝකයක් ඉස්සර කරගෙන අර ගෙවෙන ආනාපාන ගැන හෝ කල්පනාවක් නැහැ. අතන මගේ දැකුව හිතවිල්ලක තියෙන ඔන්න හොඳ ලස්සන කාරණා. ඉතින් හිතවිල්ල දිග යනවා ආනපානෙ දන්නේ නැහැ. එතන වේදනාවක් වෙනවා සැප වේදනාවක්. ඒකට ආනපානෙ පාවා දීලා වේදනාව දිග යනවා. ආන්නේ කාරණාවලදී මිනිහා නොමිනිහා. ඒ පරණ මිනිසු කියලා තියෙනවා ආනා ඊය බානා හඬරෙන් දැනී. අමුතුපත් දීම අතැල්ලුමෙන් දැනී. මිනිහා නොමිනිහා කන යන කඩිසරෙන් දැනී. ගතක කැපුම ගත මුල පෑදුමෙන් දැනී. මට පද හතර කොට වැරදුනා මම ආයෙත් කියන්නේ ඒක නිසා. හානායිය පානාඬ හැරෙන්දනේ ගසක කැපුම ගස මුල පෑදුමෙන්ද මේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ මේ මිනිහා යනකොට පාරේ පැරන්න බලනවා කේල්ගිරි පොත්තක් එහෙම තිබුණොත් උඩින් පැනලා යන්නේ මස කේල්ගිරි පොත්ත අයින් කරලා යන්නේ කොච්චර ගමනක් තිබ්බද අඹ පොත්තක් කේල්ගිරි පොත්තක් තිබුණොත් පැරණ මිනිස්සු කවදාත් උඩින් පැනලා යන්නේ ආ දන්න පිටිපස්සෙන් මස වැටෙන්න පුළුවන් දැන් ඉන්න මිනිසුන්ට ඒව ගාණක් නැහැ මේ පාර පාවිච්චි කරන්නේ පාර පිළිබඳ ගෞරවයක නෙවෙයි ඒක නිසා මේ භාවනා කරගෙන යන පාරේදී යාට දුෂ්කරතාවයක් හම්බ වෙච්චාම ඒ මනුස්සයා දුෂ්කරතාවට උඩින් පල්ලේ යන්න හදනවා නැත්නම් දුෂ්කරතාවට මුහුණ දෙනවද කියන එක කමඨාන සුද්ධ කරනකොට ඒ කියන කාරණා වලින් තේරෙනවා යන්නේ කොයි පැත්තටද කියලා. ඒකට ඇත්තටම වෙන්නේ මේ පුද්ගලයාගේ තියෙන අනුවිතර්කණයට, අනුවිචාරයට, මනසානුපේක්ෂණයට කර්මස්ථානචාරවලට උදව් කරනවා. උදව් කරන්න බෑ. මල්ලෙන් ගහන ගත්තොත්. හරියට කාරණාව කිව්වොත් තේරෙනවා මෙයා මේ වැරදි පැත්තකට යන්නේ හරි පැත්තකට යන්නේ. ඉතින් සමහරු මේ වැරදි හදා ගන්න ඕන එකමක් නෑ. ඒගොල්ලන් ඕන කරන්නේ කෙලින්ම නිවනට යන්න. මේ മന്ത്രിතුමාගේ ලියුම ගෙනල්ලා කියනවා මට දෙන්න ඇමතුමා ලියුම දීලා තියෙනවා මට දෙන්න නිවන දෙන්න කියලා. ඒ මේක මේ මේ ධර්මයට ඒක ගැලපෙන්නේ නෑ. ඒ නිසා අනුවිතක්කනේ අනුවිචාරයේ සහ මනසානුපෙක්කනාව කියලා කියන්නේ කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට තමන්ම ලැබපු අත්දැකීම තමන්ම විවේචනාත්මකව බලන්න කරන ආකල්පයක්. කරන ආරාධනාවක්. ඒක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඔය ඔය වින ආගම් වල තියෙන පොත් බලන්න කාට හරි හීනෙන් දැකපු එකට තමයි මුළු පොතම ලියලා තියෙන්නේ. එක සැරයක් හීනයක් දැක්කහම ඒකෙන් සම්පූර්ණ ආගමක් බිහි කරලා තියෙනවා. ඒව නිකන් গুপ্ত දේවල්. ගුඪ දේවල් බුදුන් කියන කද්දාකත් පිළිගන්න එපා. උඹම මේක දිහා බලපන් අව탁සීරු කරලා බලපන් හරිනම් එයා ඔප්පු කරයි එතකොට ඒක අවුරුද්ද දීපක නෙවෙයිනේ තමන්ම උරගා බල්ලා ගත්ත එක. අන්නේ උරගා බැලීමේ ශක්තිය තුළ තමයි පෞරුෂත්වය හැදෙන්නේ. මේ කවුරු හරි ඇවිල්ලා මම මට සෝවාන් කෙරෙව්වම ආව ධ්‍යාන දුන්නා අරක දුන්නා මේක දුන්නා කියන හදනකොට අපි මේ පුද්ගල පිටිපස්සේ ගියාට ඒක ණයට ගත්ත එකක් අපිට අදාළ නැහැ බුදුජානනාංශික තියෙන ක්‍රමය තමයි ඒකම නැවත නැවත බලන්න ඒක සාරිපුත්‍ර සංඝ සඳහන් කළා කියනවා යම් වෙලාවක ඒකම අනුවිතක්කේදී අනුවිචාරයේදී මනසානුපෙක්කති එතකොට ඊගාට ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රමෝදයක් ආ වැඩේ හරි එතකොට ප්‍රමෝදයෙන් ප්‍රීතියට හැරෙනවා නම් ප්‍රීතිය පස්සද්ධියට ගිහිලා සුඛයට ඇවිල්ලා සමාධි වෙනවනේ යා දන්නවා මේක මනින් හොරකම් කරන කාටවත් බෑ දැන් මොකද මම මේ ගත්ත පමණින්ම ලනු කාලා නැහැ යෝජනා ස්ථිර වෙලා තියෙනවා නැවත නැවත මනසින් සලකලා බලලා තියෙනවා ඊට පස්සේ කියා කාට හරි කියනකොට ණයට ගත්තේ ගන්න නෙවෙයි කියන්නේ. ණය මාර්ගයේ දුන්නේ බුදුහාමුදුරුවෝ ඇත්ත. මේක මෙහෙමයි කියලා කියලා දුන්නේ සාරිපුත්‍ර සංඝ බව ඇත්ත. නමුත් මෙයා කතා කරන්නේ Tamange අත්දැකීම. ඉතින් අහන කෙනාට ඒක පිළිබඳ හැඟීමක් නැත්නම් බයිලා කතා වලට යට වෙනවා. මේ කියන්නේ අත්දකලාද නැද්ද කියන එක කට්ටිය ප්‍රත්‍යක්ෂණය කරන්නේ ලස්සනට කතා කරපු නිසා අනංමනන් නිසා ගෞරවයට යනවා. නමුත් අනුවිචාරණේ අනුවිතක්කනේ මනසානපෙක්කනාව කරන ඕන දෙයක් කතා කරුවට මට තේරෙන්නේ නැති මට ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි මොනවා කතා කරත් මට වැඩක් නැහැ. ඒක ග්‍රීක භාෂාවක් වගේ. කියන්නේ මට වැටහෙන්න ඕන. බුදුහාමුදුර කිව්වත් මට වැටහෙන්න. මට බුදුහාමුදුරට අභියෝග කරතයි උපාසක කියන්නේ මට වැටෙන්නේ නැත්නම් උපාසක බුදුහාමුදුර නෙවෙයි. වැටෙනවා නම් මට තේරෙන්න ඕන. ඒ වගේ තමන් කාට හරි කියනකොට මතක තියාගන්න මේ මනසට වැටෙන්නේ නැත්නම් කලෙමුණින්න වල දාන වතුරක් කෙරුවා වගේ අද තියෙන දේවල් එහෙම තමයි. ඒ අනුවිතක්කණය කරලා අනුවිචාරය කරලා මනසානුපෙක්කනාව කරලා කිව්වනම් මානව මානවයාගේ දැනුම් සම්භාරයක් වෙනවා. කාටත් පුදුය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක කෙරෙනකොට කාල තුන අනුව සාපේක්ෂ වෙනවලු. තමයි මේ අද දැකපු දේ ඊයේ තියෙන්නේ නැති මට අල්ලා ගන්න බැරි වුණා. හෙට නම් මට අල්ලන්න පුළුවන් කියලා අතීතනාගත පච්චුප්පන්න වශයෙන් ත්‍රිමාණ රූපයට වැටෙනවා. දැන් ළඟ ඉන්න එක්කනට ඒක දෙනුවේ වැරදිත් තේරුම් ගන්න තියෙනවා. කරන්න දෙයක් නැහැ. මාත්‍ය එතන හිටියේ. අද මට තේරුණා. කියලා මට හෙට වෙනකොට කියලා පුද්ගල වෙනස සහ කාලය. එහෙම නැත්නම් මේ දේශේ සහ කාලයේ දිගේ මේ ලැබපු පුංචි දැනුම රැව් පිළිරැව් දෙවි කිංකිණි නාද දිදි දිගට පැතිරෙන්න යනවා අනුවිතර්කණය කරන්න කරන්න ගාන්ඨාරයකට ගාන්ඨාරලෝ එකට තට්ටු කරා වගේ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ක තියනවා මේක වෙනවන මෙතෙන්ට යනවන්න සර්වචනසේ සඳහන් කරන සෝතානුදත්ත සූත්‍රයේදී මරණ චිත්තක්ෂණය කොච්චර හිත අවුලුණත් අනිවාර්යයෙන්ම සුගතිකට යනවා කියලා. සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vijjaha කියන මට්ටමට භාවනා කරලා තියෙන කෙනෙක් මරණ මොහොතදී කොච්චරට යනවා කියලා කියමු. සුනාමියට අහු වෙනවා කියමු. අන්ධය බදල් වුණයි කියමු. ඒ කිසි දෙයකින් හිත සැලෙන්නේ මනස අර ගත්ත ශක්තිය ඊගාව ආත්මට ගියාට පස්සේ කල්පනා වෙනවලු මෙච්චර අවුල් ජාලයක් මැද මැරිලත් මම මෙතෙන්ද ආවේ මොකද කියන නිතරලු මං එදා සතුප්පාද කියන වචනේ එනවා. සතිය උපදවනවා යාට එනවා එදා භාවනා කරලා තියෙනවා. මම මේ කලබල වෙච්ච වෙලාවක නැවත gedere පාර භාවනා කරලා තියෙනවා. හිත සද්දයකට ගියාට පස්සේ කලබල වෙන්නේ නැහැ. සද්දේ ඉඳලා ආය ආනාපානෙට එන පාර කල්පනා කරලා තියෙනවා. මගේ හිත වේදනාවට ගියාට විසాత බඳගෙන අඬන්නේ නැහැ. වේදනාව ඉදලා නැවත ආනාපානෙට එන පාර කල්පනා කරලා තියෙනවා නම් මරණ මොහොතේදීත් ඒකේ රට එක හැරමිටියක් වෙනවා. එනිසායක තාපයක් නෙවෙයි. කරදරයක් නෙවෙයි. හරි පාට දාගන්න දන්නේ කනා හැම කරදරයකදීම නෝක මරණයදී මේට වෙඩි අමාරු වුණොත් මං කොහොමද ආපහු ගෙදර එන්නේ? දැන් මේ යම් යමක් කරන්න පුළුවන් වෙලාවෙනේ ආමම ගෙදර ඒකයි බලන්න තියෙන්නේ වෙච්ච දේකට පශ්චාත්තාප වෙන්නත් එපා. කරපු මිනිහට සාප කරන්න යන්නත් එපා. මේ අවස්ථාවේ ආයේ ගෙදර ඉන්න පාර හොයා ගන්න පුළුවන් නම් ඒකේ ඒකේ ප්‍රධානම ආනිසංසේ මරණ මොහොතදීවත් වික්ෂිප්ත වුණත් නොමග යන්නේ. හැබැයි ඒක කාටවත් දෙන්න නම් බෑ. මම භාවනා කළා මම බබාට දෙන්නම් කියලා. නැත්නම් බබානිස් භාවනා කරපු එක මං ගන්නම් කියලා ඒකම. ඒ නිසා මේක කරන්නේ නැතුව අපි මේ අනුන්ගේම සීනි කිර කිරා ඉන්න ජීවිතයයි තමන්ගේ වැඩේ කරන එක ගැන කල්පනා කරනකොට හිතෙනවා අපි කොච්චර සංසාර බරක් ගෙනල්ලා තියෙනවද මේ අනුන්ගේ සීනි කිර කිරා මේ තමන්ට කරන්න තියේ කරගන්න නැති වෙන එක මේ හරියට යනකොට දණ්ඩ ගන්නවා මේ සාධාරණීකරණය කර කර කරන්නේ කොච්චර අනුන්ගේ සීනි කිරණ එකද කියලා නිසා මේ හරිය රසයි ධර්මයේ හැබැයි heart attack එන්නේ ඉඩ තියෙනවා හાર્ට්බර්න් බඩ දෙන්න පටන් අර ගන්නවා මේ අපි සාධාරණීකරණ නදන මොනක්ද කියලා. ඒ අපි කතා නොකර අද ධර්මදේශන මැදින් නතර කරමු. සිළු දිනාට තමන් ඒ කරගෙන ගිය අත්දැකීමම නැවත මේ කියන විචාරය තුලින් දක්කෙන මේ ශක්තිය ලැබෙව එක බුදුහාමුදුරන්ගේ ධර්මයට වැඩිය වටිනවා. තමන් අත්දකපු දේ ඒකයි බුදුහාමුදුර අපිට කියන්නේ. ඒකයි සාරිපුත්‍ර සාංශේ කියන්නේ. ඒක නිසා අපි තුල ඉන්න බුදුන් අපි තුල ඉන සාරිපුත් ආමඳුරෝ අපේ අත්දැකීම ඉදිරියට තියාගෙන ඒකම පෙර මග තලකුණක් කරගන්න ශක්තිය ධෛර්ය බලය පිනිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා